අද දවසේ ධර්මදේශනා කාලයයි මේ ලැබිලා තියෙන්නේ. ඉතින් අපි මේ භාවනාව භාවනා වැඩමුළුවට කරන අනුග්‍රහයක් වශයෙන් සුතමේ ඥානෙටත් නැත්නම් සුත අනුග්‍රහයක් වශයෙන්ුත් මේ කරගෙන යන ධර්මදේශනා වලිය ධර්මදේශනා මාලාව සරුවචන් වහන්සේ විසින් දේශනා කරලා ද එකම සූත්‍රයකට අනුව දවසින් දවස විකාශය වෙලා යන ආකාරයටයි පවත්වාගෙන එන්නේ. ඒ සඳහා මේ බොහෝ දෙනා දන්න පරිදි අපි සර්වඥ දේශනය දේශනය පවතින ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ සඳහන් වෙලා තියෙන මේ පහාරාද සූත්‍රයයි ප්‍රධාන මාතෘකාව වශයෙන් ඉදිරින් තියාගත්තේ. ඉතින් එතනදී සරුවචන් වහන්සේ මේ ධර්ම විනයට නායකයෙක් ශාස්ත්‍රුන් වහන්සේ නමක් විදියටත් පහාරාද අසුරේන්ද්‍රයා මහා සමුද්‍රයට සහ අසුරනිකායට නායකයෙක් වශයෙන්ොත් ඇති වෙන කතා සංවාපයක් දෙබසක් තමයි මේ සූත්‍රය තුල ගැබ් වෙලා තියෙන්නේ. එතනදී සරුවචන් වහන්සේ පහාරාද අසුරේන්ද්‍රයාගේ ගෞරවය රැකෙන පරිදි ආහනවා ප්‍රශ්නයක් ඒ අසුරය යටතේ ඉන්න අසුරයෝ අසුර නිකායේ ඇත්තෝ තමන් වසනයේ මහා සමුද්‍රයේ සන්තෝෂෙන් ජීවත් වෙනවද නැත්නම් අබිරමණය කරනවද කියලා එතෙන්දී අසුරයා සතුටෙන් කියනවා ඒ අසුරයෝ මහා සමුද්‍රයේ අබිරමණය කරන සතුටෙන් ජීවත් වෙනවා ඒ අසුරයෝ මහා සමුද්‍රයේ ඒ විදිහට අබිරමණය කරන්නේ කුමක් නිසා වෙන්න ඇද්ද නැත්නම් මොකද්ද ඒකට ආසන්න කාරණාව කියලා තරුවචනාංශේ අසන්නකන ලද ප්‍රශ්නෙට තමයි අසුරේන්ද්‍රයා ඒ මහා සමුද්‍රයේ තියෙන ඒ අద్භූත වූ ආශ්චර්ය වූ ධර්ම කොටාස ලයිස්තුවක් නැත්තම් ධර්ම කොටාස 9 8ක් සඳහන් කරනවා ඒකයි මේක අට්ටක නිපාතේට සංග්‍රහ වෙන්න හේතු වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒවා සංග්‍රහ කරගෙන එනකොට අද මේ ඉදිරිපත් කරගත්ත දේශනා කොටාසේ නැත්නම් පාලි කොටසේ සඳහන් වෙන්නේ පහරාද අසුරින්ද සඳහන් කරලා සඳහන් කරනවා සරුවචන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ මේ මහා සමුද්‍රයේ තියෙනවා සුවිශේෂී ලක්ෂණයක් නැත්නම් අద్භූත ලක්ෂණයක් එහෙම නැත්නම් ආශ්චර්යවත් ලක්ෂණයක් කොහෙන් ලෙව කාලා බැලුවත් ලුණු රසයි එකම රසයයි මහා සමුද්‍රයේ තියෙන වතුර එහෙම නැත්නම් ප්‍රමාණ කරන්න බෑ විශාල ප්‍රදේශයක් තියෙනවා. නමුත් කොයි කොනකින් තොල කාලා බැලුවත් ඒක ලුණු රසයක් තියෙනවා. ඒ නිසා ඒක අපි කරදිය කියලා සඳහන් කරනවා. ඊට වෙනස් වූ මිරිදියෙන් අනිවාර්යයෙන්ම වෙනස කැපිපෙනවා. හැබැයි ඒ තමන්ගේ අනන්‍යතාවය මහමූදේ කොතනකින් රස බැලුවත් සමාන වෙනවා. ඉතින් මේක සලකා බැලීමේදී බොහොම වටිනා අද්භූත ලක්ෂණයක්. එහෙම නැත්නම් ආශ්චර්යවත් ලක්ෂණයක්. ඉතින් ඒ වාගේ අසුරේන්ද්‍රයාගේ මේ කරුණු දැක්වීම අනුව කන්ද කර පස්සේ අසුරේන්ද්‍රය අහනවා සරුවච්චන් වහන්සේගෙන් ඔබ වහන්සේගෙත් මේ ධර්ම විනයේ යෙදී ගත කරන භික්ෂුන් වහන්සේලා මේ ධර්ම විනය අභිරමණය කරනවාද නැත්නම් ජයට ජීවත් වෙනවාද කියලා. එතකොට සරුවච්චන් සඳහන් කරනවා මේකෙත් ඒ තම තමන්ගේ වගකීමෙන් ඇවිල්ලා ගිහිගේ ඉනික්මලා ඇවිල්ලා පැවිදි වෙලා හෝ නැත්නම් ඒ වගේ බණ භාවනා කරන අය අභිරමණය කරනවා කියලා. කුමක් දැකලා මොන වගේ ආශ්චර්ය අద్భుත ධර්ම නිසාද ඒ අභිරමණය කරන්න කියලා අහන ප්‍රශ්නේදී ਸਰුවචනාංශිකේ තියෙන මේ ਸਰවඥතා ඥානයත් ඒ වගේම අර උපයෝගී භාවය නැත්නම් ප්‍රයෝජනේ සලකලා ਸਰුවචනාංශය අර අසුරේන්ද්‍රයාගේ වචන වලින්ම අසුරේන්ද්‍රයාට ගැඹුරක් පෙන්ලා දෙනවා මහා සමුද්‍රයේ යම් ආකාරයකින් ඒක රස ලෝණ රස වෙනවා වගේ මේ ධර්ම විනීත් ඒක රසෝ විමුක්ති රසෝ කිය. මේක දිගටම තියෙන්නේ විමුක්ති රසයක්. ඒක නිසා මේ යෙදී ගත කරන කෙනා නිවන් නොදැක්කට නිවන කියන්නේ මේකයි කියලා දවසින් දවස දවසින් දවස ඒකේ පුසුඹ ඒකේ මේ විමුක්ති ස්වභාවය දානයේත් දකින්නවා සීලයේත් දකින්න ඕනේ සමාධියේත් දකින්න ඕනේ ප්‍රඥාවේත් දකින්න ඕනේ මාර්ග ඥානයේත් දකින්න ඕනේ ඵල ඥානයේත් දකින්න ඕනේ සෝවාන් ඵල ඥානයේත් දකින්න ඕනේ සකදාගාමී ඵල ඥානයේත් දකින්න ඕනේ අනාගාමී ඵල ඥානයේත් දකින්න ඕනේ අරියත් ඵල ඥානයේත් දකින්න ඕනේ ඔක්කොගෙම තියෙනවා කොත්තනින් රස බැලුවත් මේ විමුක්ති රසය ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් සම්මා සම්බුද්ධත්වයේ ලැබලා ඒ සම්බුද්ධත්වයේ තුල විඳින යම් ඒ විමුක්ති රසයක් තියෙනවද? ඒ විමුක්ති රසයෙම පච්චේක බුද්ධත්වයේ ලබන පසේ බුදුරජාන් වහන්සේටත් තියෙනවා. ඒ වගේම මහරහත් රහත් අග්‍ර ශ්‍රාවක ආදී ඒ මහෞත්තමයන් වහන්සේලාටත් තියෙනවා. අඩුවක් නැතුව සකදාගාමි කෙනාටත් තියෙනවා. අනාගාමි කෙනාටත් තියෙනවා. සකදාගාමි කෙනාටත් තියෙනවා. සෝවාන් කෙනාටත් තියෙනවා. ඒ වාගේම ඒක පිළිබඳව හැඟීමක් ඒක නැත්නම් ඒක පිළිබඳව ඉවක් මාර්ගයේ යෙදී ගත කරන්නා වූ කල්යාණ සත්පුරුෂයරක් තියෙනවා. ඊට පස්සේ තාම මාර්ගයටපත් වෙච්ච නැති අසුතවත් පෘ탁ජනය අඩු ගන්න බණ ගැන ඇහෙනකොට නැත්නම් මේ ඒ විමුක්ති රසය දෙන බණ ඇහෙනකොටමත් අර බුදුහාමුදුරෝ කියනකොට යම් ආකාරයක ඒකේ පිහිටලා ඒකේ දරලා කියනවාද ඒ හා සමාන sannivedanayak ඒ සුත්තමේ ඥානෙත් තියෙනවා. ඉතින් මේ නිසා මේ ධර්මයේ තියෙන මේ විමුක්ති රසය සජීවී ගතියක් ඒකේ තියෙන්නේ. ඒක බුදුහාමුදුරෝ ඇති කරපු දෙයක්වත් නෙවෙයි. න්‍යාය ධර්මයක් වැඩ කරනවා. එහෙම නැත්නම් චිත්ත ධර්මයක් වැඩ කරනවා. ඒ නිසා මේ ලෝකයේ ඔය කාම රසය එහෙම නැත්නම් අනිකුත් රසයන් පිළිබඳව කොච්චර සංවිධානාත්මකව වැඩි ජනතාවක් ඉදී ගත කරත් අර තියෙන නෛර්යානික වූ නෛර්යානට දෙය මේ නයිසાર્ගික වූ ඒකෙම නිපන් මේ විමුක්ති රසය තනියම හිටගෙන ඉනවා. ඒ කාම සැපයේ නැත්නම් අපි දන්න කාම ඡන්දේ කියලා ගන්න කාම සැපය රණ්ඩු කරලා විරුද්ධ පක්ෂයක් එක්ක රණ්ඩු කරලා දිනාගත යුතුයි. මේ විමුක්ති රසයේ තියෙන ගතිය තමයි ලැබෙන්නේ නිතරගෙමයි. කවදාකවත් රණ්ඩුවක් නැහැ. කොච්චර කෙනෙක් විමුක්ති රසය ලැබුවත් තව කෙනෙක් පරදින්නේ නැහැ. විමුක්ති රසය දිනාගත්තයි කියලා තව කෙනෙක් පරදින්නේ නැහැ. මේකේ එහෙම උරුට්ටුවක් නැහැ. මේකේ තියෙන තනිකරම ඒ නිතරගෙන් දිනන එකක්. ඉතින් ඒක නිසා ඒක ප්‍රඥාගෝචර ඒ වගේම වීරියට වීර්යවන්තයින්ට ගෝචර වෙන ධර්මතාවයක්. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක්ගේ විමුක්ති රසයේ ඉව වැටුණට පස්සේ ඒකේ කැමැති වෙන එකක් නෑ මම මෙහෙම කිව්වට එවැනි ඇබ්බැහියක් මුළු ලෝකෙම නෑ. ඊ타ත්ම බරපතල ඇබ්බැහියක් තමයි ඒ විමුක්ති රසයට රස වෙච්ච මිනිස්සයා ඕනම දෙකක් දෙයක් කැප කරනවා. ඒක නිකන් අර දාන කතාවේදී <coughs> එහා කන්දේ දානශාලාවෙත් එක ලියලා ගහලා තිනවා ධනං චජේ ජීවිතාංගමා වූ අංගං චජේ ජීවිතං රක්කමා වූ අංගං ජනං ධනං ජීවිතං ചാපි සබ්බං නරෝ චජේ ධම්ම මනුසරන්තෝ කියලා. ඒකිට කියලා තියෙනවා කවුරු <coughs> ධාර්මික වෙන්න පුළුවන් දානපති වෙන්න පුළුවන් නැති වුණත් වෙන්න පුළුවන් නමුත් ඒ කෙනෙක් කිව්වොත් එහෙම <coughs> ඒ කෙනෙකුට ප්‍රශ්නයක් මතුනොත් එහෙම මේ අතප්පයක් කපන්න වෙනවයි කියලා ඉතින් ඒ පුද්ගලයා සබ්බතරීමේ විකුණලා හරි කමන්නේ. අර ඒ ජීවිතාංගය අතපය නොකප බේරගන්න කරන්න පුළුවන් දෙයක් දෙන්න ලෑස්ති. ඒ කියන්නේ ධනං චජේ ධනය භවභෝග සම්පatti ඕනම දෙයක් අර ජීවිතාංගේ රැක ගැනීම සඳහා ගෙවනවා. ඒ ඒ සඳහා ඒ පරිත්‍යාගයේ අතහැරීම කිසි කෙනෙකු උගන්වන්න ඕනේ නැහැ. ඒ නිසා ශරීරාංගය රැකගන්න වස්තු භෝග වුණත් කමන්නේ උකස් තියලා වීදම් කරනවා. ඊට පස්සේ දැනගත්තොත් එහෙම ඒ මේ රැකගත් අතපය ඔඩු දුවලයි තියෙන්නේ මේක දැන් නැත්තම් කැන්සරයක් හැදිලා තියෙන්නේ මේක තියා හිටියොත් මේක මුළු කඳටත් එනවා ඊට පස්සේ අනිකුත් ඉන්ද්‍රයන්ට ගියොත් එමේ ජීවිත නැති වෙයි කියලා ඒ මිනිස්සු අච්චර අමාරු වීදම් කරලා තියාගෙන හිටපු රැකගත් අතපය පවා කපන්න පෙළඹෙනවා ජීවිතය රැකීම අදහසෙන් අංගං චජේ ජීවිත රක්කමාවු ඉතින් එවැනි රැකීමක් රකින්න මේ කාම ලෝකේ ඉන්න මිනිසයා අංගං ධනං ජීවිතං මා උසබ්බං තමන්ගේ ධනයත් කාය ආදී අතපය ආදී ඉන්ද්‍රියත් මුළු ජීවිතයත් මේ සියල්ලම දෙනවා නරෝ චජේ ධම මනුස්සරන්තෝ ධර්මයේ අනුස්සරණය කරන වෙලාවේ හොඳට ඕම අරමුණට හිත ගිය වෙලාවේ මේ කායත් අමතක කරනවා වස්තුවත් අමතක කරනවා අතපයත් කෑලි නැති වුණත් ඒ භාවනාවේදී එතෙන්ට ගියාට පස්සේ තේරෙනවා මේ විමුක්තිය සඳහා කවුරු මොනවනි කියලා දුන්න නැති වුණත් ඒ පස්සම්බයං කාය සංඛාරම් කියන වෙලාවේදී කය නැති වුණත් ආස්වාස් ප්‍රස්වාසය නැති වුණත් ඒ පුද්ගලයා සත්පුරුෂයෙක් නම් ඒ මනුස්සයා බණ අහලා පුරුදු වෙච්ච කෙනෙක් නම් අර සියල්ලම නැති වුණත් අර විමුක්ති රසය වෙනුවෙන් නිසංගයෙන්ම ඒකට යෙදෙනවා මේ බුදුරජාන් වහන්සේගේ අඳුර මෙවුවා. බුදුරජාන් වහන්සේගේ උදාන වචන ඒ මිනිස්සයා දන්න කෙනාගේ හැටි. ඒක නිසා මේ ධර්මයේ ස්වභාවය තාම නිවල දැක් නිවන් දැක්කේ නැතත් ඒ විමුක්ති රසයට වැටුණාට පස්සේ ලබන්න තියෙන නිවනේ ඒ සුන්දරත්වය ඒ මිහිර සුවඳ එයා විඳින්මින් විඳින්මින් ඉන්නවා වගේ. කාටවත් කියාපාන්න නෙවෙයි ඒක වෙන්නේ නැත්නම් ඒ ඒ දේ ඒ විමුක්ති රසය වැඩිලා නැත්නම් බුද්ධ ශාසන අමාත්‍යංශය දුන්නත් ඇති වැඩක් නෑ. සංගනායකමක් හම්බුනත් ඇති වැඩක් නෑ මේ ශාසනයේ තියෙනව විමුක්ති රසය දන්නේ නැත්නම්. ඒක නිසා තමයි මම තමන් ගැන විනිශ්චය කරන්න ඕනේ අපි උපත්ති බෞද්ධ වෙන්න පුළුවන් නැත්නම් වෙන ක්‍රමයකට ආපු එකක් වෙන්න පුළුවන්. අපි নানা ආකාරයෙන් හඳුනා ගන්න පුළුවන්. නමුත් අපි කොච්චරක් මේ විමුක්ති රසයේ දිව ගාලා තියනවද? ඒක හීනෙන් දිව ගාපු රසක් විදිහට හරි වැටිලා නැත්නම් ඉතින් මේ ණය කුලියට හරක් බලන ගොපල්ලෙක් තමයි. කවදාත් පස්ගෝ රසයක් විඳින්න හම්බ වෙන්නේ බත් බැලයක් විතරක් වෙනවා. හරක් බලනට හම්බ වෙන බත් ටික විතරක් හම්බ වෙනවා. ඒ නිසා යම් තැනක ධර්මයේ සජීවි නැත්තම් වෙන විදිහට කියනවා යම් තැනක සතිපට්ඨානේ නැත්තම් ওই විමුක්ති රසයෙන් අපි දුරස්ත වෙච්ච ගම අපි විකාර කතා කරන්න පටන් ගන්නවා යම් කිසි දවසක යම් කිසි කෙනෙකුට ඒ විමුක්ති රසයේ වැටුණාට පස්සේ ඒ පුද්ගලයා ඇතුළේ පුදුම පිරිච්ච ගතියක් එහෙම නැත්තම් මේ පාණ්ඩිත්වයක් ඒ වගේම ආඩ්‍ය ගතියක් දිනිදු බවක් නැති ආර්ය ධනයකට බුරුම වාසිකමක් ලැබෙන නිසා සරුවත් යන මේක පණවලා ධර්ම විනය පණවලා නුවණැත්තෝ එහෙම නැත්නම් වීරියැත්තෝ ඒ වගේම කැපකරන ලෑස්තියැත්තෝ නිසිසේ බුද්ධ විදිත්වා කියලා තමයි ඒ විමුක්ති රසය පණවලා තියෙන්නේ. ඒක නිසා ඒ විමුක්ති රසය කියන එක අපි දැකගන්න සුතමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන් හෝ නැත්නම් භාවනා වශයෙන් දැනගන්න උත්සාහ කළොත් ධර්මයේ තියෙන විමුක්ති රසය කියන එක මේ මුහුදේ වතුර ටිකක් කරන දිව කාලා බලන වගේ උත්සාහ කළොත් එදාට තේරෙයි මේ බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ දුර්ලභ වස්තුවක් කියලා කියන්නේ ඇයි? මනුසත්ත්ව වහදෝයේ දුර්ලභයි කියලා කියන්නේ ඇයි? අපිට මේ ලැබිච්ච ඇහැ කන දිව නාසය ආදී අංග පුලාවක් සහිත මනුස්ස ජීවිතයේ දුර්ලභයි ක්ෂණ සම්පත්තිය දුර්ලභයි කියන්නේ ඇයි? මේ ලැබෙන බණ ධර්මය දුර්ලභයි කියන්නේ ඇයි අපිට මේ ලැබිච්ච කල්යාණ මිත්‍ර ආශ්‍රය මේ පැවිද්ද දුර්ලභ කියන්නේ ඇයි කියලා තේරෙනවා. එහෙම නැත්නම් අපි අර මේ බත් බැලයා හරක් බැලුවට පස්කෝ රසෙ නැතුව වගේ අපි ණයට කහිනවා විතරයි. ඉතින් ඒ නිසා උත්සාහ කරන්න වෙනවා අපට උත්සාහ ගත යුතු වෙනවා මේව ඇහෙනකොට කොහොම හරි මේ සරුවචනාංශය අපට ඒ sannivedana කරන්න හදන මේ විමුක්ති රසය රස විඳ ගන්න. ඉතින් මේකෙදි මට හිතුණා ඒ විමුක්ති රසය පිළිබඳව කතා කරනකොට ඇත්තටම නම් ධර්ම විනය දෙකම අදාළයි. නමුත් මේ අපි ගත්තොත් අපි උදේ හවස සජ්ජහායනා කරන සූවිසි මහා ගුණවල තියෙන ධර්මයේ ධර්ම ගුණ 6 සුක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දුට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනායිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියන ගුණ ගත්තොත් ඒකෙදි මේ ස්වක්ඛාත කියලා කියන්නෙම ඒ පදය සාමාන්‍යයෙන් අටුවාව තේරුම් ගන්න තෝරන්නේත් එහෙම නැත්නම් නිරුත්ති අනුව ගත්තත් ඒක ඒකේ ගුණය ස්වන්සිද්ධව ප්‍රකාශ කරනවා. අක්ඛාත කියලා කියන ප්‍රකාශයටපත් කරනවා කියන එකයි ඒ ස්වක්ඛාත කියලා කියන්නේ තමා විසින් මේ ධර්මයේ ධර්මයේ විසින් පෙනී හිටිනවා. ඒ ධර්මයේ ධර්මයේ විසින් පෙනීඳීම විස්තර කරන්නේ ධර්මයේ මූල මජ්ජම පරියෝසාන කියන කල්යාණ තුන මාර්ගයෙන්. ආදි කල්යාණම් මජ්ජෝ මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම් කියලා මේ ධර්මයේ පටන් ගන්නකොටත් මංගලයි භද්‍රයි සුභයි මැදත් මංගලයි භද්‍රයි සුභයි අවසානයේත් මංගලයි භද්‍රයි සුභයි ඒක සමහර අරුවචනාංශික උපමාවක් හැටියට කියනවා පිරිච්ච මී වදයක් වාගේ කොයි කොනෙන් කෑවත් ඒක මදුපිණ්ඩයක් මදුපිණ්ඩයක් ඒ මී වැදී මී වදයේ අරක හොඳ නෑ මේක මූල හතිය මේක මෝරලා නෑ කියලා දෙයක් නෑ මඳු පිණ්ඩයක් වාගේ. ඒ නිසා මේ ධර්මයේ මුල මැද අග තුන් තුන් තැන කල්යාණයි ඒ වගේම මංගලයි භද්‍රයි සුභයි ඒකමයි ඇත්තටම මේ පහරාද සූත්‍රයේ මුලින්ම පෙන්ලා දීලා තියෙන්නේ ඒක අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ පටිපදා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් බැසගෙන යනකොට මූලික තැන ඉඳලා දිගටම මේ විමුක්ති රසය තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා අපි කවදා හරි මේ මේ අපි මේ දැන් මේ ගත කරන භවයේ මේ ජීවිතය ගත්තොත් අපි දවසක් අපිට හිතා ගන්න පුළුවන් මේ වගේ පිරිස් වලට අපි සතිය කියන එක අහලා නැහැ සතිය කියන එක දන්නේ නැහැ සතිය කියන එක අපිට වචනාර්ථයවත් දන්නේ නැති යුගයක් තිබුණා අපි ඒ කාලෙත් අපි පිරිච්ච මිනිස්සු විදියට පස්පාවෙන් දසාකුලෙච්චලේ වෙන් වෙලා සදාචාර සම්පන්න හැදියාවක් සහිත මිනිසෙක් විදිහට හිටියත් වෙන්න පුළුවන්. නමුත් එහෙම ඉඳලා අපි කවදා හරි මේ සතිපට්ඨානය ਸਰුවච්ච දේශනාවේ හරය වශයෙන් එහෙම නැත්නම් මේ විමුක්ති රසයේ තියෙන කෙටිම මාර්ගයේ වශයෙන් තේරුණා අපි සතිය ගැන අහනකොටම සුත්තමේ වශයෙන් සතිය ගැන අහනකොටම ඒකේ පේන්න තියෙනවා සතියේ තියෙන පක්ෂපාතී නැති ගතිය. සතිය ඊ타ත්ම ප්‍රබුද්ධ ඇතුළට නැමිච්ච ಗುಣ බබලීමක් සහිත කවදාකවත් අඳහර පාන්න නැති ඒ වගේම අයිතිවාසිකම් සඳහා සටන් කරන්නේ නැති කාටවත් චෝදනා කරන්නේ නැති චර්ිතයක්. ඒ වෙනුවට අනෙකුත් චෛතසික ශ්‍රද්ධාව, වීරිය, සමාධිය, ප්‍රඥා වගේ චෛතසික පැනලා දෙන જાති චෛතසිකයි. එයා අපි අරගෙන යන්න හදන ජාතිචෛසික අරගෙන යන්නේ හොඳ තැනකට තමයි. නමුත් ඒ අරගෙන ගියාට කොයි වෙලාවෙ ඒ ශක්තිය මුදා හැරලා පෙරලෙයිද කියන්න බෑ. ඒවත් එක්ක බලනකොට ඒ පෙරලිකාර චෛසික මැද මේ පිටලා තියෙන සතිය පුදුමාකාර මෝරච්ච ගතියක් තියෙනවා. ඉතින් අර කලාතුරකින් තමයි කෙනෙකුට ඒ පෙරලිකාර දඟකාර සද්ධාවත් එක්ක වීර්යයත් එක්ක සමාධියත් එක්ක ප්‍රඥාවත් එක්ක තියේදී මේ ඔක්කොගේම වැඩකාරයා ඈතට යන්න තරම් හොඳ කල්යාණ මිත්‍රයා සතියයි කියලා තේරුම් ගන්නවා කියන එක බෞද්ධෙක් පවා ප්‍රබුද්ධ තත්ත්වයටපත් කරන දෙයක්. වෙන විදිහකට කියනවා නම් අනිකුත් ආගම් සියල්ලගේම තියෙන මේ ශද්ධා වීර්ය සමාධි ප්‍රඥා කියන චෛසික හොඳට සජීවීව තියෙන ඉන්දියානු සමාජයක තමයි සිද්ධාර්ථ ගෞතමතුමා මේ සද්ධර්මයේ හොයාගත්තේ ධර්ම විනයක් වශයෙන් ප්‍රකාශයටපත් කරේ. ඒකදී විශේෂයෙන්ම මේ සතියේ තියෙන බලමහිමය කැපිපෙන විදියට අනිකුත් ගුණ ධර්ම ටික සකස් කරලා ඒ සතියට මුල් තැන දෙන්න කටයුතු කරපු එක ඒ සර්වඥතා ඥානයේ තියෙන විශේෂත්වයක්. මේක පෙළ ගැස්සිලා අත්‍රම හොඳට ලියවිලා තියෙන ඔය ඥානපෝනික ස්වාමීන් වහන්සේගේ Power of Mindfulness කියන ඉංග්‍රීසි පොතේ ඒක සීහේ බලමයි මේ කියලා වරක් මේ සිංහලට නගලා තිබුණා. දැන් මෑතකදී ආයසරයක් සත්‍යමත් භවයේ බලය කියලා ආයෙත් වර්ණගලා තියෙන එක පළවෙනි පිටු දෙකේදිම ඒ ශාංශය පෙන්ලා දීලා තියෙනවා මේ සතියක් සතිය නැමැති මේ අහිංසක ඇතුළට ගුණ නැමෙච්ච ලැජ්ජාශීලී අයිතිවාසිකම් සඳහා අසන් නොකරන අනුන්ගේ වැරදි නොසොයන මේ චරිතයේ සභාපතිකම දෙන්න මේ අනිත් ඔක්කොම මේ තමන් විසින් තමන් යෝජනා කරන මුල් පුටුවට පනින්න හදද්දී ඒ පසුබාන චෛතසිකයකට මුල් තැන දෙනවයි කියන එක සරුවඥන් වහන්සේ වගේ පාරමිතා පුරාගෙන ආපෝත්තමයකට මිෂ කාදාකවත් කරන්න බෑ කියලා. වෙච්ච දවසේ වැඩි පටන් ගන්නවා. යම් දවසක ඒක හඳුනාගෙන ඒක ක්‍රියාවත් වෙච්ච ගමන්ම ඒ සතිය වැඩපිළිවෙල ඉස්සරහට යන්න සතිය නෙවෙයි සම්පූර්ණ ආධ්‍යාත්මික ගමනේ වැඩපිළිවෙල ඉදිරියට යන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක නිසා ඒ සඳහා පෙළඹෙනකොටම අනන්තවත් බණ කිව්වට සතිය ගැන මේකයි ඉස්සරහින් තියෙන්න ඕන දෙය කියලා යම් කිසි කෙනෙකුට වැටහුණා නම් ඒ විමුක්ති රසය තියෙන මිනිහට තමයි වැටහෙන්නේ කියලාත් මෙතෙන්දී පොඩි පටිච්චසමුප්පාදය පිළිබඳ අදහසක් ඇති කරන්න පුළුවන්. ඒ මනසට තේනවා මෙතන මේ අනිකුත් ආගම් අනිකුත් චෛතසික අනිකුත් උපවත් දේවල් අතරමැද මේ නියතමානී සතියට මුල් තැන දෙන්න නම් නැත්නම් එවැනි දෙන බණක් වටිනා දෙයක් කියලා පිළිගන්නවා කියන එකත් කල්ැතුව මේක පිළිබඳව සෑහින ලකලෑස්තුවක් ලෑස්ති ගතියක් තිබිලා වෙන්න ඕන වගේ කියලා හිතෙනවා. ඊට පස්සේ ඒ සතිය ඉස්සරහට තිබ්බට පස්සේ ඒ පුද්ගලයාට දිගින් දිගටම ඒ ආදි කල්යාණයේ වශයෙන් සතිය විමුක්ති රසය ගෙන දෙනවා. ඒ නිසා විමුක්ති රසයේ තියෙන කෙනා සතිය තෝරනවද සතිය තියෙන කෙනාට විමුක්ති රසය ලැබෙනවද කියලා බැලුවොත් මේ ප්‍රතිත්‍ය පටිච්ච සමුප්පන්න ධර්මයි. ඒක පිළිබඳ ඉඟියක් හම්බ වෙනවා මේ සතිපට්ඨාන සූත්‍රයේදී ඉද බික්ක වේ බික්කු අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිශීදති පල්ලංකං උජුං කායම් පණිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා ඒ ඒ වාක්‍ය කාණ්ඩයක් ඔක්කොම සතිපට්ඨාන කටපාඩම් ආයත මතකයි. ඒකෙදි කියනවා ඒ පරිසරය සකස් කරගන්නවා. අරණ්‍යයකට හෝ රුක්ක මුලකට හෝ ශූන්‍යාකාරයට ගිහිල්ලා ඊට පස්සේ කය ඉරියව්ව වශයෙන් පළඟ වැඳ වාඩි වෙනවා. උඩුකය ඍජුව තියා ගන්නවා. ඊට පස්සේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා වචනයක් තියෙනවා. සතිය ඉස්සරහින් තියා ගන්නවා කියන්නේ එනිදි මේක අටුවාව සාමාන්‍යයෙන් කියන්නේ සතිය උපරිමුඛං මේ උඩුතල උඩ තියාගන්නවා නැත්නම් මූණිසරයින් තියාගන්නවා නහය ළඟ තියාගන්නවා කියන කතාවක් වගේ තමයි පේන්නේ මේ ශරීරයේ නැමැති මේ ඒ ආකෘතියේ ඉස්සරහින් තියාගන්නවා ඒ කියන්නේ ආනාපානෙ විතරයි එහෙමනම් සතිය වඩන්න පුළුවන්. ඒකට පිම්බීම හැකිලිම වගේ දෙයකදී මොකද්ද මේ සතිය ඉස්සරහින් තියාගන්නවා කියන එක එච්චරම ගැලපෙන්නේ වෙන කායගත සතියකදී සක්මනේදී කොහොමද සතිය ඉස්සරහින් තියාගන්න හුස්ම ගන්නකොට නම් නහය ඉස්සරහින් තියාගන්නවා කියලා කියයි. අස්පනා පිට කියලා. නමුත් පිම්බීම හැකිලින් බලනකොට සක්මන් කරනකොට එදිනෙ වැඩ කටයුතු කරනකොට සතිය කොහොමද තියාගන්නේ කියලා බලනකොට ඒක විශේෂ අර්ථකතනයක් ඉල්ලනවා. නැත්තම් ඒක පෙනී හිටිනවා මේ සද්ධාව නෙවෙයි සතිපට්ඨානේ වඩන කෙනා ඉස්සරහින් තියාගන්නේ. වීරිය නෙවෙයි ඉස්සරහින් තියාගන්නේ. සමාධිය නෙවෙයි ඉස්සරහින් තියාගන්නේ. ප්‍රඥාව නෙවෙයි ඉදිරිය තියාගන්නේ ඉස්සල්ලාම වතාවට තමන්ගේ ජීවිතේ මේ නන්නාඳුනනා සතියක් සියලු වගකීම් භාරදහර උත්තමයෙක් බාටපත් කළා වැඳලා කියනවා අනේ කරුණා කරලා මේකේ නායකත්වය ගන්න මේකේ සභාපතිත්වය ගන්න කරුණා කරලා ගිහිල්ලා මේ ප්‍රධාන ආසනේ ගන්නයි කියලා. යම් කිසි කෙනෙක් මේ නිවන නෙවෙයි නම් ප්‍රාර්ථනා කරන්නේ ලාභයට සත්කාරයට එහෙම නැත්නම් අඬහැරෙට නම් ඒත් අනිවාර්යයෙන්ම සද්ධාව ඉස්සර කරන්න ඉඩ තියෙනවා. වීර්යය ඉස්සර කරන්න ඉඩ තියෙනවා. භාවනා ලෝකේ පැතිලා තියෙන්නේ සමාධිය ඉස්සර කරන්න ගිහිල්ලා. විද සමාධිය තමයි අපි ඔය බලාපොරොත්තු වෙන ගොඩාක් අභිඥා එහෙම නැත්නම් ඔය 이르දි ප්‍රාතිහාරය ලැබෙන නිසා උඟ දෙනකොට ඕන කරලා තියෙන නිවන නෙවෙයි මේ මේ වගේ දේවල් නිසා යැත්තු සමාධිය ඉස්සර කරනවා. එහෙම නැත්නම් මේ ලෞකික ඥාන පස්සේ දාසභාවයටපත් වෙච්ච ඇත්තෝ ප්‍රඥා විශ්ල කරනවා. නමුත් ඊටාමත් මේ මැද තියෙන මේ සතිය ඉස්සර කරපු දවසේ තමයි ඒ සියල්ලටම තම තමන්ගේ කෘත්‍යයන් නිසිසේ කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේක තේරුම් ගන්නවා කියන එකමත් විමුක්ති රසයමයි මේක තේරුම් ගත්තේ කටේ විතරයි විමුක්ති රසයක් තේරෙන්නේ. ඒක නිකන් හරියට මෙතනමයි නියම බඩු තියෙන කියලා කියා ගන්නවා වගේ. නමුත් ඒ කිසිම කෙනෙකුට බාධාවක් නැහැ. විශ්වද්ධාව ඉස්සර කරන ගිහලා බලන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. වීර්යය ඉස්සර කළා ගිහලා බලන්න පුළුවන්. සමාධි ඉස්සර කරන ගිහලා බලන්න පුළුවන්. ප්‍රඥාව ඉස්සර කරලා බලන්න පුළුවන්. ටික කාලයක් බලන්න එහෙම ගිය කටියට මොකද වෙන්නේ කියලා. එක්ක එක තැන කරකැවෙනවා නැත්නම් තමන්ගේ වලිගය හපාගෙන අඬන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් වලිග උඩ ඉඳගෙන රිදෙනවා රිදෙනවා කියලා කෑ ගන්නවා. නමුත් කවදා හරි මේක කරලා කරලා කරලා කරලා දවසක මේ ප්‍රධාන කලියුත් සතියයි ඒකට මූලිකත්වය, ඒකට නායකත්වය, ඒකට නිසි බලධාරීත්වය දුන්නොත් එයා දන්නව කොහොමද සද්ධා පාවිච්චි කරන්න කියලා. එයා දන්නව කොහොමද වීර්ය පාවිච්චි කරන්න කියලා. එයා දන්නව සමාධිය කොහොමද පාවිච්චි කරන්නේ. එයා දන්නව ප්‍රඥාව කොහොමද පාවිච්චි කරන්නේ. ඒ විතරක් නෙමෙයි සතිය ශ්‍රද්ධාවයි ප්‍රඥා ප්‍රඥාවයි සමබර කිරීමේ වගකීමත් බාර ගන්න. වීර්යය සමාධියයි දෙක සමවර කිරීමේ වගකීමත් බාර ගන්නවා නියම රතාචාර්යා හරියට ඒ අස්සියෝ ගානට යොදා ගන්නවා වගේ. සද්ධාහට කවදාකවත් තේරෙන්නේ නැහැ ප්‍රඥාවත් එක්ක වැඩ කරන්න හැටි. වීර්යයට කවදාකවත් තේරෙන්නේ නැහැ සමාධියත් එක්ක වැඩ කරන්න හැටි. එයා කඩාගෙන යනවා. සමාධිය තියෙද්දි කඩාගෙන යනවා. නැති වුණොත් කොච්චර සමාධියක් තිබන් නින්දට වටනවා. ශ්‍රද්ධාව වැඩි වුණොත් ඕනෙම කරන ඕනේ ජරාවක් පිළිගන්න. එයා වැදගත් කෙනෙක් එහෙම කියනකොට බෑනේ නොකිය බෑනේ කියලා කිසිම විමසන නොනක යුතුව ගණ්ඩ ගණ්ඩ ගණ්ඩ ප්‍රඥාවට නිඳා වෙනවා. ප්‍රඥාව වැඩි වුණොත් කොච්චර සත්‍ය හමුණත් ඔහේ ප්‍රශ්න අහන ඔහේ සැක කරන ඔහේ එක දිගේ හප හප හප හප ඉන්නවා. ඒක රස විඳ ගන්න හම්බ වෙන්නේ. එදි මේ ඔක්කොම මැද තියෙන මේ සතිය ආදි කල්යාණ වශයෙන් අහපු දවසක පවා අහපු දවසක ඉඳන්ම ඒ පුද්ගලයා අහන්නත් එයාට විමුක්ති රසය පිළිබඳ හැඟීමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් දුරපේන දර්ශනයක් තියෙන්න ඕනේ. නැත්නම් මේ සතිය එච්චර උසස් කළ සලකන්නේ. ඒ විතරක් නෙවෙයි යම් දවසක ඒ ආදි කල්යාණයේ වශයෙන් මේ මේ සතිය ඉස්සර කරගත්ත දවසේ ඉඳලා මේ निराවුල් පෙතකට එහෙම නැත්නම් ගැටුම් නැති තැනකට එහෙම නැත්නම් නිතරඟ ජයකට එහෙම නැත්නම් චෝදනා විරහිත ලෝකයකට එහෙම නැත්නම් අනුන්ට සමාව දී හැකි තැනකට ඉබේමපත් කරනවා. ඒක අර තමන්ගේ ඇතුළත චෛතසිකවල ඇති වෙන මේ පෙළගස්ම විතරක් නෙවෙයි ඒ සති චෛතසිකයට සතිපට්ඨානෙට යම් කිසි කෙනෙක් නිසිතන ගෞරවයේ නිසි බලධාරීත්වය දෙනවනම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම සති වඩන අනිකුත් යාළුවන්ට ආකර්ෂණයක් ඇති කරගන්නවා අනිවාර්යයෙන්ම සතිපට්ඨාන ධර්මයට <clears throat> ප්‍රියමනාප භාවයක් ඇති කරගන්නවා ඊට පස්සේ ඉතින් ඒ සතිය කියන්නේ මේකයි කියලා ඒකේ අර්ථකතනය ඒක යොදන්න පුළුවන් මේ මේ තැන් වල පරියන්කේදී මේමයි, ශක්මනේදී මේමයි, එදින්දා වැඩවල මේමයි කියලා. ඉතින් ඒකට අර අවශ්‍ය කරන්නා වූ අනිකුත් අඩුම කැඩුම අංගෝපාංග එකතු වෙන්න පටන් ගන්නවා. ඒකතු වෙන්න පටන් ගන්නකොටත් <clears throat> අර මුලින්ම පහරාද අසුරින්ද කිව්වා වගේ බුදුරජාණන්සේ පිළිගත්තා වගේ ඒ අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ ප්‍රතිපදාවට යනවනම් ඒ සතිය ක්‍රමයෙන් ක්‍රමයෙන් දියුණු කරගෙන යෑමේදී කවම කවදාකවත් මොනම හේතුවක් නිසාව සමාජ ප්‍රශ්නයක් මතුවෙන්න බෑ. මතු වෙනවනම් ඒක සමා ඒක සතිය නෙවෙයි. සතිය ඒ තරම්ම සූක්ෂමයි. ඒ ඔක්ක සතිය තියෙද්දි අපි පැහිය වෙන්න හැදියොත් උඩාතු අල්ලන්න ගියොත් තමයි පසබිම යනගන්නේ. එනිසා සතිය ඉස්සර කරගෙන යනවනක ගිහි වුණත්, පැවිදි වුණත්, ස්ත්‍රී වුණත්, පුරුෂ වුණත් රාමඤ්ඤනිකාය වුණත් සියන්නිකාය වුණත් අබෞද්ධ වුණත් කිසියම් තැනක ගැටුමක් ඇති කරන්නේ ගැටුමක් ඇති වෙලා තියෙනවා නම් ආපහු හැරිලා බලන්න පුළුවන් අපි එතනදී මේ සතිය හරියට දන්නේ නැතිකම නිසා එහෙම නැත්නම් <clears throat> සතියට නියම නිර්වචනය දීපු නැති නිසා ඒක තේරුම් අරගත්තොත් සතිය මොකද්ද කියන්නේ මොකද්ද කියලා ඒ ගැටලුව හරහා තේරුම් අරගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි මේ මේ සතිය ආදි කල්යාණ වශයෙන් තියෙන සතිය ගත්තත් ඒක නිවන සඳහාමයි කියලා එහෙම එක්කුත් නැහැ. තමන් කරන ඕනම ශිල්පයකට සත්‍ය උදව් කරනවා. තමන් කරන ඕනෙම අධ්‍යාපන කටයුත්තකට එහෙම නැත්නම් sannivedanayේදී ඍජු දෙබසකට ඒ වගේම මොලේ ඇතුලේ වුණත් ඒ පැත්තයි මේ පැත්තයි අතර ගැටුම නැති කරලා අසහනේ නැති කරලා දෙන මූලික ලක්ෂණ ටික සතියේ තියෙනවා. ඉතින් සාපි ගොඩාක් වෙලා ගන්න ඕනේ. ගොඩාක් වෙලා ගන්න. හැකිතාක් වෙලා ගන්න ඕනේ. අපි සද්ධාවක් තියෙනවා සත්තනං, ප්‍රඥාවක් තියෙනවා සත්තනං, වීර්යයක් තියෙනවා සත්තනං, සමාධියක් තියෙනවා සත්තනං. ඒ සෑම දෙම යොදවලා ආදී කල්යාණ වශයෙන් මේ සතිය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න වෙනවා. මුලින්ම පේන්න තියෙන එක ප්‍රායෝගිකව ඕනේ නැහැ නිකම් පොත බැලුවත් ඇති එහෙම නැත්නම් දන්න කෙනෙක් එක්ක ආශ්‍රය කරුවත් ඇති කියලා ඇත්තටම මේ අර විමුක්ති රසය කියන බැල්ම දිගේ ඒ සත්‍ය ගැන ඉගෙන ගන්නකොට සත්‍ය ගැන ඒකේ තියෙන විවිධ මූණත් විවිධ ක්‍රියාකාරකම් අපි සාමාන්‍ය අටුවාවේදී ඕක කියන්නේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන ක්‍රමයට වෙන විදිහකට කියනවනම් මේ සති චෛතසිකයේ තියෙන සුවිශේෂී ලක්ෂණ එහෙම නැත්නම් සති චෛසිකයේ අනිකුත් චෛසිකවල වෙන්කොට හඳුනා ගැනීමට අවශ්‍ය වෙන පෞද්ගලික ලක්ෂණ පච්චත්ත ලක්ෂණ තේරුම් අරගත්තොත් ඒක උදව් වෙනවා Tamanට මේ කොහෙද මම යන්න හදන්නේ මොකද්ද මම මේ යන මාර්ගයේ සිටියම කියලා දැනගන්න. හැබැයි සෑහෙන ප්‍රශ්නයක් වෙයි මේ සති චෛතසිකය ආගමකට අහු වෙනවද කියලා බලන්න. සද්ධාව නම් ආගමකට අහු වෙනවා. ඒක දැඩි දැඩි දැඩි ඇදහිල්ල ලබ්ධියක් අවශ්‍ය වෙනවා. ඒකම වීරිය කරන්නත් ආගමික පරිසරයක් අවශ්‍ය කරනවා. සමාධියටත් උනේ ප්‍රඥාවට උන නමුත් මේ සතිචෛතසිකය තාමත් මැදට වෙලා ඉන්නවා. ඒ කිසිසේත්ම කියන්නේ ඔබ අහවල් ලබ්ධික ඇවිය යුතුයි කියලා. ඒක නිසා ඔය ඇමරිකාවේදී ඇමරිකාවේ දැන්න තියෙනවා මේ mindfulness based stress reduction program කියලා මුළු ජාතික මට්ටමේ පිළි අරගත්ත සත්‍ය පදනම් කරගත්ත මේ අසහනය දුරු කිරීමේ වැඩපිළිවෙලක් ඒක සෑයන ගානක් ගෙවන්න ඕනේ. ඒ වුණාට ඒක සුමාන ගානකදී ඒකොල්ල විවිධ ක්‍රම වලින් ඒ සතිය කියන එක හඳුන්ලා දෙනවා. ඉතින් ඒක දැන් වයිඩ් ස්පිරිතාලයක ස්පිරිතාලයක සම්පූර්ණ ඇලපති භාවනා ක්‍රමයේ වෛද්‍ය ක්‍රමයේ තිබුණත් ඒ කියන්නේ පරණ බටහිර සම්ප්‍රදාන කුල වෛද්‍ය ක්‍රමයේ තිබුණත් සතිමත් කෙරුවොත් දොස්තරයි ලෙඩයි දෙන්නා ඒ බෙහෙත්ම දෙද්දී ඒ කාලසටහන තිද්දී 140ත් 60ත් අතර රෝගසුව වීමේ ප්‍රවණතාවයක් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඒක රජයට ලොකු ලාභයක් වෙලා තියෙනවා ඒ කට්ටිය පුළුවන් තරම් උගන්වනවා. ඒ වගේම ඉස්කෝලේ ළමයින්ට ස්ට්‍රෙස් රිඩක්ෂන් ප්‍රෝග්‍රෑම් කියලා හතරේ පන්තියේ ඉඳලා හයේ පන්තිය දක්වා පුළුවන් තරම් පුංචි වයසේදී හඳුල්ලා දෙනවා මේ සතිචෛසිකේ නිකන් මේ සීනි තවරගත්ත බෙහෙත් පෙත්තක් ගිල්ලනවා වගේ නොදැනෙන්න පොඩි දමෙන්ට දාලා දාන ඔළුවට. එතකොට ඒ දරුවෝ පොඩි කාලේ ඉඳලම ඒ මේ ගැටුමකින් තොරව පූර්ණත්වයටපත් වෙන්නේ. ඒ වගේම භයානක ලෙඩ ඉස්පිතාලේ නෙවෙයි ඉඳගෙන කෙරුවත් ඒව ඇතිකරන්න. ඒ වගේම අසහනේ තියෙන කට්ටියට රැකී රස්සාවල ඉන්නකොට මේකේ තියෙන ප්‍රයෝජන කියලා දැන් හතර පහ පැත්තක් පුදුමාකාර විදිහට විස්තර කරලා ඒක ඒ සම්මන්ත්‍රණයකදී ඒ මහත්ෙක් දෙනවා ඒ සත්‍ය පිළිබඳ හොඳ විග්‍රහයක් ඒකේ නායකත්වයේ දරන්නේ ටිබෙට් ජාතික දලයි ලාමතුමා ඉතින් දලයි ලාමතුමාටත් පුදුම හිතෙන විදිහට හරි ලස්සනට බටහිරේ තියෙන ප්‍රශ්න සහ ඒකට මේ සතියෙන් කරන්න පුළුවන් වැඩේ මේක බුද්ධ ආගම කියන්නේත් නෑ බුදුන් කියන්නේත් නෑ මේ ක්‍රම වේදේ කියලා සිත් පැහැර ගන්න විදිහේ දේශනයක් කරලා එතුමා ඒ දේශකයන් වහන්සේ දේශකයා ගිහියා දලයි ලාමතුමාගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ සතිය බුද්ධ ආගමද බුද්ධ ආගමේද නැත්නම් ආගමක් තියනවද කියලා සතියට ආගමක් තියනවද කියලා කිසිම කෙනෙකුට අයිතියක් කියන්න බෑ සතියේ තරම්ම පුදුමාකාර මැදට වෙලා ඉන්න එක. එතකොට දලයිලම තුනා නෑ ඒක. ඒක බුද්ධහ ගන්න එක මානසිකත්වයක් තියෙන කියලා. මිනිස්යාගේ හිතේ තියෙන අති සුවිශේෂ ලක්ෂණයක් නමුත් කවදාත් වැඩ ගන්නෑ. කොටින්ම ඒ ඒ චෝදනාව සම්මත බෞද්ධයාගේ පැත්තෙන් බැලුවොත් සෝචනීයයි. ඒ තරමටම අනිකුත් ආගම් වල වගේ බෞද්ධයත් බුද්ධ සද්ධාව පිටිපස්ස යනවා වීර්ය පිටිපස්සේ යනවා සමාධියට අඬනවා ප්‍රඥා නැතුන කියලා චර්චුරු ගන්නවා නමුත් මේ ඔක්කොටම අවශ්‍ය කරන්නව මේ සතිය නිගරු කරනවා අනදර කරනවා මොකද ඒක අර මේ සීලීලාරයක් නැහැ රැස් වීදන ගතියක් නැහැ අන්ධහැර පෑමක් නැහැ ඉල්ලගෙන පැනලා දෙන යන ගතියක් නැහැ නිසා සතිය පැත්තකටලා ඉන්නවා මොක කවදා හරි විමුක්ති රසය දන්න කෙනා මේ සතියට පාවඩ එලලා බුලත් අතක් දීලා එන්න ගිහිල්ලා මේ නායකත්වයේ ගන්න කියලා කිව්වොත් පුදුම විදියට ඒ පුද්ගලයා විතරක් නෙවෙයි ඒ ඉන පරිසරයටත් ආදර්ශවත් වෙන විදිහට කටයුතු කරන නිසා ආදි කල්යාණ මට්ටමින් බැලුවත් මේ සතියේ සුවිශේෂී ලක්ෂණ වගේක් තියෙනවා. ඉතින් අපේ සිංහල බුද්ධ ආගමේ නැත්නම් අපේ සිංහල ඉතිහාසය ගත්තොත් අටුවාලු ගේට එනකම්ම වගේ අවුරුදු 1500ක් විතර වගේ තාමත්ම ස්වර්ණමය යුගයක් තිබිලා තියෙනවා අපේ. හැම කෙනාම ඒ සතිපට්ඨානයේ තියෙන මේ සතිය පිළිබඳව අද තියෙන තත්ත්වයට වැඩිය ප්‍රබුද්ධ තත්ත්වයක් තිබිලා තියෙනවා. ඒක නිසා ඒ කාලේ පැවිදි වෙච්ච කිසිම සංඝයා වහන්සේ නමකට අත දික් කළා මුන්වහන්සේ මාර්ගඵලයක් ලබන්න නැහැ කියන්නේ බැරි තත්ත්වයක් තිබිලා තියෙනවා. සංඝයා නමක් ඉන්නවනම් ආයෙ කතා කරන්න දෙයක් නැහැ. දැන් අපි මෙතනින් පල්ලයට බෑපම උතන ඔය තියෙනවා ඔය අම්බලමක්. ඕකට කියන්නේ පාත්‍ර ශාලාව කියලායි. අපේ උඩහත් තියෙනවා ඒකට ආසන ශාලාව කියන ආසන ශාලාව කියන එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් සංඝයා පින්න පාතේ යනකොට සමහර විට සමහර සංඝයා දෙවලිට දෙපාල පින්න පාත යනවා උදේ කැඳ පින්න පාත යනවා දවල් පින්න පාත යනවා. කැඳ පින්න පාතේ ගිහිල්ලිවර වෙලා ඒ බඩේ දැවිල්ලක් එහෙම තියෙනවා නම් ඒ කටයුතු කරන්න බැන්න කැඳ පින්න පාතේ ගිහිල්ලා කැඳ ටික වළඳලා ওই ආසන ශාලාවේ ඉන්නවා දවල් දානෙට වෙලා වෙනකම්. ඉඳලා දානේ වළඳලා ওই දොල ගාවේ ඉඳලා පින්න පාත කරන වළඳලා ඉතින් අරණියට ගියාට පස්සේ ආයේ ඉඳුලක් ගෙනියන්නේ නැහැ අරණිය ඇතුළට ඒ නිසා පාත්‍ර ශාලාවේ තමයි පින්න පාත යන්නේ ඉස්සෙල්ලත් පොඩ්ඩක් ඔතනලා ඉන්නවා දෙවේලම යනවනම් කැඳ වළඳලා ඉල්ල ඔතන නතරලා ඉන්නවා ඒ ගමෙත් නෙවෙයි ගම අද්දර අරණිය කෙලවරේ ඉතින් මේ පාත්‍ර ශාලා හැම ගමේම තිබිලා තියෙනවා. මේවා තමයි පස්සේ කාලේ ඔය ගිමන් හල් එහෙම නැත්නම් තානායම් එහෙම නැත්නම් අම්බලම්බාවටපත් වෙලා තියෙන්නේ. ඒ පාත්‍ර ශාලා ගාඩ සමහර බින්දපත් අරගෙන එන ගතියකුත් තියෙනවා. යන්න එන්න බැරි කෙනෙකුට සංඝයා එතන ගිමන් අරගෙන යනවා. ඉතින් අනුරාධපුර යුගයේදී එකම පාත්‍ර ශාලාවක්වත් නැතුළු මේ පාත්‍ර ශාලාව ඉඳගෙන rahat වෙච්ච කෙනෙක් නැහැ කියන්න කියන්න පුළුවන්. පේන්නේ නිකන් හරියට මේ බුදුහාමුදුරුවෝ ගාවට ගියා බණක් ඇහුවා rahat වුණා වගේ කියන කතාවක් තමයි පේන්න තියෙන නමුත් ඒ කාලේ තිබිලා තියෙන පුදුම ලස්සනට මේ භාවනාව කියලා කියන සතිපට්ඨානෙ මේකයි බෞද්ධයාගේ මුදුන්මල්කඩ මේක රකින්න ඕන කියලා. නමුත් අර අභාග්‍යයකට වගේ අපිට විදේශ ආක්‍රමණ රාශියක් ආවා. ඒ වගේම අර දුර්භික්ෂ කාල වගේක් ඇවිල්ලා මේ කාලේදී අපි අර හරේ නැතුව ඒකේ ඕජාව නැතුව සැකිල්ල විතරක් අපි ඉදිරියට ගෙනෙන්න සිද්ධුණා. සැකිල්ල ගේන එකත් දුෂ්කර වුණා. මොකද ඒ අන්‍යගම් මිනිස්සුયો මේ අපේ සංස්කෘතියට ඉතාමත් කැත විදිහට පහර දුන්නා. ඒ වගේ මේ තිබුණු ඒ ආධ්‍යාත්මිකත්ව විනාශ කරලා ඒ මුල් වෙච්ච ස්වාමීන් වහන්සේලා විනාශ කරලා ඒක නිකන් රූකඩයක් බවට පත් කරා. නිකන් මේ උද්දන් දණ්ඩක් අරගෙන හපලා සූපු කරපු විසි කරපු රොඩ්ඩක් බවට පත් කරා. ඉතින් ඊට පස්සේ අපි යන්ත්‍ර පිටකේ කොට ගහගෙන ආය පන්සල් හදාගෙන තමයි ওই අවස්ථා දෙක තුනකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අතරමැදදී අර කර ඕජාව අර සාරය අපින් ගිලිහුණා. ගිලිහුණාට පස්සේ අපි අර සද්ධාවෙන්, වීර්යයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් මේ ටික තනාගෙන ආවට අර සති ධාරාව එහෙම නැත්නම් සති මාත්‍රාව කැඩුනා. ඉතින් අපේ මේ යුගයේ අපි ඉන්න මේ 21 වෙනි සතවර්ෂයේ වෙනකොට එහෙම නැත්නම් ඔය 1900 ගණන් වෙනකොට 48 ඉස්සලා නිදහසට ඉස්සලා මේක හොයාගන්න වැලිතලාවට බීගත්ත මහා ගංගාවක් වගේ හොයාගන්න බැරි තරමට මේක කලුනික තරමට දුර්ලභ වෙලා තියෙන කාලේ තමයි ওই මාතරසිරි අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේ ඒවකට තිබුණ සෑම පුස්කොළ පොතක් පිරිමැදලා උන්වහන්සේ ගිහිලා තියෙන්නේ කොහොම අඩු අධ්‍යාපනයකට නමුත් පන්සලේ හාමුදුරුවෝ දීලා තියෙනවා පුස්කොළ වේලන්න ඒ වෙලාවේ කලු පිරිමැදලා කියෝලා කියෝලා කියෝලා භාවනා ක්‍රම පිළිබඳව පුස්කොළ පොත්වලින් උතාම දුෂ්කර දුර්ලභ ප්‍රයත්නයක් කරලා තියෙනවා කොතනක හරි භාවනා ක්‍රමයක් තියෙනවද කියලා දැනගන්න මේ කෙලවරක් වගේ. උන්වහන්සේට උපරිමේ හම්බෙලා තියෙන චතුරාර්යක භාවනාව පමණයි. සමහර තැන්වල ඒ සමත වශයෙන් පුංචි කසින භාවනා පිළිබඳ විස්තර හම්බෙලා තිනවා මේ ඔක්කොම සුද්ධ කර කර ඒව පිරිමැද බැඳ පිරිමැද බැඳ ඉඳලා තියෙනවා කොයි එක හරි පාර හොයා ගන්න. පාර නැහැ. ඒ නිසා මේ දැන් විදර්ශනා පරපුර කැඩුනා. අපිට ඒ පෙකෙන වෙල නැහැ. දැන් නිකන් බබා බඩේ හිටියට මැරිලා දන්නෙත් නැහැ. කියන මට්ටමේ ඉන්නකොට තමයි ඔය බුද්ධ ජයන්ති කෝලහලයත් එක්කම මේ බුරුමෙන් ආපු ස්වාමින් වහන්සේලාගේ භාවනා ක්‍රම එනකොට මේ ස්වාමින් වහන්සේට ඉර පායනකම් නෙළුමෙන් උඩට වතුරෙන් උඩට ඇවිත් නෙළුමක් වගේ එන්නකොටම ගිහිල්ලා ඒ කතා කරනකොටම ඒ අවශ්‍ය කරන කොටස් ටික සම්පාදනය කරගෙන විපස්සනා කොටස නැත්තම් සතිපට්ඨානේ උන්වහන්සේ ඒ බුරුම ස්වාමීන් වහන්සේලාගෙන් සම්මාන ලැබුවා දැන් එහෙනම් ලංකාවට කියලා දෙන්න කියලා. පස්සේ මේ ස්වාමීන් පොතක් ලිව්වා විදර්ශනා පරපුර කියලා. අන්න ඒකේ විස්තර ලියලා තියෙනවා අපිට කොච්චර දුර්ලභවද හරියට අර රිලේ රේස් එකදී බැටන් එක ගෙනල්ලා දෙනකොට වැටුණා වගේ ඊගාව එකන දිව්වට ලකුණු ලැබෙන්නේ නැහැ බැට් එක අරන් ගියොත් තමයි හරියන්නේ මෙන්න මේ පුරුක නැවත සම්බන්ධ වීමේදී මේ සතිපට්ඨානයි නැත්නම් මේ සතිය පිළිබඳ වරණගිල්ල කොච්චර ශ්‍රේෂ්ඨ වුණාද කියලා නැත්නම් ඒ වෙනකොට අපිට සද්ධාවක් තිබුණා. මොකද අන්‍යාගමික කට්ටිය බුද්ධඝමත් එක්ක බලනකොට මේ මිනිස්සු ශ්‍රද්ධාවට බුද්ධහමටත් වැඩිය සලක බුද්ධඝමේ තියෙන ශ්‍රද්ධාවට වැඩිය සලකනවා කියන එකේ මුලස් ශ්‍රද්ධාව මැද ශ්‍රද්ධාව අග ශ්‍රද්ධාව. අපිත් එකෙන් වැඩ ගන්නවා නමුත් අපි අරගන්නේ මුලට විතරයි. මැදට යනකොට අගට යනකොට ඒ සද්ධාව ඊට වැඩි ආඩ්‍ය වෙනවා විවිධ ගුණ වලින්. වීරියවන්තකමත් අපි ළඟ තිබුණා. සමාධි ප්‍රඥාත් තිබිලා තියෙනවා. නමුත් මේ සතියෙන් මේක මාත්තුව නැත්තම් ඒ පන්නරේ ඒ තෙද ගැන්විලා තිබිලා නැති නිසා මේක අතරමැද ගිලුණා. ඊට පස්සේ ඊටාම සුළු පිරිසක් ලොකු සාංශික වචනේ තියෙනවනම් මේ අනවශ්‍ය බුද්ධ ජාන්ති සැරසින් කරද්දී අවශ්‍ය වූ භාවනාවට සුළු පිරිසක් ඉදලා තියෙනවා. ඒක ඉතින් අපේ වාසනාව. ඊට පස්සේ ඒ පිරිස ඒ අනවශ්‍ය පූජා විදි කරගෙන යන ගමන් ඒ සාසනික වශයෙන් බාහිර සාසනයේ වශයෙන් කටයුතු කෙරෙද්දී මේ විමුක්ති රසය හොයාගෙන මොකද්ද මේ මේ අන්ධකාරයේ අතින් අතර පාස් කරන මල්වට්ටියේ තියෙන්නේ මොකද්ද මේක කොහොමද මිනිසෙක් අත්දකින්නේ? මේක මේ මෙච්චර කැප වෙලා අප වෙලා සංසාරේ මේ ගීගේ ජීවිතේ ගීගේ අතහැරලා ඇවිල්ලා මේ මොකටද මේක කරන්න කියලා හොයලා බලනකොට ඕක තමයි ඒ ඒ පෙකනිමල. ඕක තමයි මේ සම්බන්ධතාවයේ. ඉතින් ඒක හරියට කරගෙන ඇවිල්ලා අද අපි මේ වෙනකොට අවුරුදු 30ක් 40ක් විතර වගේ විශේෂම නිසන්වනේ යතින් ඉතිහාසගතයි ඒකම සැලසුම් කරලා ඒ ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් නේතෘත්වයේ තියාගෙන අනික් වැඩ අතහැරලා මේකම කර කර කර කර කර කර ඇවිල්ලා තමයි අද අපි මේ තියෙන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතෙන්දි මම මේ උත්සාහ කරන්නේ මේ සතිපට්ඨානෙ නැත්නම් සතිය පිහිටුවා ගැනීම මේ පණනල වෙච්ච හැටි මේකේ තියෙන මූලිකම තේමාව වෙච්ච හැටි ඒක හරියටම 1967 වෙනකොටත් තේරුම් ගන්න තිබිලා තියෙනවා. ඒ වෙනකොට අනිකුත් ඒ ආඩ්‍ය වෙන්න ඕනේ සද්ධා විරිය සමාධි ප්‍රඥා දේවල් තිබිලා තියෙනවා මේක ආවට පස්සේ හරියට ජාඩියට මූඩිය වගේ මේක සම්බන්ධ වුණා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට එවැනි පුතුල අවබෝධයක් ඇතුව සතියේ තිබිය යුතු තැන තියෙන ආදි කල්යාණය පවා ඒ මනසට අනිවාර්යයෙන්ම විමුක්ති රසයක් හැඟීමක් තියෙන්න ඕනේ මේ ලාභයට සත්කාරයට සම්මාන තිලෝකෙට නෙවෙයි ඒක නිවනේ පරිබාහිර දෙයක් අඤ්ඤෝයි බිකවේ ලාභ සක්කාර තිලෝකේ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී පටිපදා කියලා සරුවචනසේ දේශනා කළා තියෙනවා මේ නිබ්බාන ගාමිනී පටිපදාවට යනකොට අර සද්ධා වීර්ය සමාධි ප්‍රඥාවට වෛර කරනවා කියන එක නෙවෙයි තියෙන්නේ මොකද ඒකෙන් ආරසා වෙච්ච මේ ගොබේ මැද මේ හරේ සතියයි ඒකයි කරන්න ඕනේ කියන එක තේරුම් ගත්තයි කියලා කියන්නේ නිවනම තමයි. වෙන මොනම දෙයක්වත් කියන්න දෙයක් නෑ. ඒක තේරුම් ගත්තා නම් හිතා ගන්න ඕනේ මීට පස්සේ කොහේ ගියත් ගෙදර කරා ආපහු යන ගමනේ තමයි ඉන්නේ. සමහර වෙලා ඉක්මනට යනවා සමහරු හිමීටේ මිට යනවා. නමුත් මේ කයි කල යුත්තේ කියන එක තේරුම් ගත්තා නම් එදා ඉඳලා හොඳට කොට්ටේ උලිය දාලා බුදියන්න පුළුවන්. හම්බෙන බතක් කන්න පුළුවන්. එලාගත්ත පැදුරේ බුදියන්න පුළුවන්. අපි දන්නවා අපි ඔලුව දාලා තියෙන්නේ ඒ ආදි කල්යාණේ සකස් කරගත්තයි කියලා. හැබැයි තවත් එකක් තියෙනවා. ඒ දේ අපි යම් දවසක ඉස්සරහින් මුලින් තැබිය යුතු මුලින් තියාගන්න තරමට ඒ සතිය ඉස්සරහින් තියාගත්තා නම් ඒ මහා සාගරයේ තියෙන අර කුණක් සාගරයේ තියෙන්නේ රැළ පහරෙන් එළියට එළියට විසි කරන්න වගේ සතිය ඉස්සරහින් තියාගත්ත ගමන් ඒ පුද්ගලයා තුළ පුදුමාකාර විදියට බය රජ්‍යාවත් ඉන්දිය සංවරයත් සීලයත් මාර්ගෙන් අර නරක ගුණ ධර්ම අයින් වෙන්න පටන් ගන්නවා. මගේ පුද්ගලික අත්දැකීම හැටියට ඒ සතිය කියන එක තේරුම් ගත්ත මනුස්සයා හිතන්නත් බැරි තරම් වේගයකින් හිතා ගන්නත් බැරි ක්‍රමවලින් තමනුත් දවල් මිගෙල් රෑ දානියෙල් කී කියා කරපු අකුසල කර්ම පවා ලෝකෙට බොහෝම උපාසක වශයෙන් පෙනී හිටගෙන නැත්තම් සාන්තකම පෙනී හොරෙන් කරන මේ ආශාවල් තියෙනවනේ වැරදි එව්වා පවා මේ සතිය තල්ලු කළ තල්ලු කළ තල්ලු කළ දාන ගතියක් තියෙනවා ඒක නිසායි මම කියන්නේ මේක ඇබ්බැහියක් කියලා ඒකට තවත් ඒ විදිහට අර යාන්තමට පැලේ මොරෙයියා කණු කැපිලා වැවෙන්න පටන් අර ගන්නකොට ඒ හරියට ඒ විමුක්ති රසය දැනගෙන ඒක තන සාර තනක පැලවුනොත් ඒ පුද්ගලයාට අර කිව්ව විදිහට ඒ ධර්ම කොටසන සත්පුරුෂයෝ එහෙම නැත්නම් ඒ විවේක ස්ථානත් ටික ටික ටික ටික ටික හම්බ වෙන පටන් අරගන්න. එතකොට ඒ සතිය ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ওই මජ්ජේ කල්යාණ කියන විදිහට මේ සතිය පාවිච්චි කරලා අර සමාධියක් ඇති කරන හැටි සතිය වැඩෙන්න ආසන්න කාරණා වශයෙන් තියෙන වීරිය වීර්යයෙන් යුක්තව සතිය වඩනකොට සතිය කරදෙන කෘත්‍යය තමයි සමාධිය. එහෙම නැත්නම් මෙහෙම කියන්න පුළුවන් අපි අරමුණක් අරගෙන සමත අරමුණක් වෙන්න පුළුවන් විපස්සනා අරමුණක් වෙන්න ඇති. ඒ අරමුණට හිත මෙහෙවනවා. හිත අරමුණට නංවනවා. හිත අරමුණට විදිනවා. අපි ඒකට කියමු විතක්කේ කියන චෛසිකේ කියමු. විද්දට පස්සේ අහවට වැදුනද පඳුරට වැදුනද කියන එක හරියටම කියන්න අමාරුයි. අපි ආස්වාසයට හිත යොදුවට හිත ඇත්තටම ආස්වාසයට ගියාද නැත්නම් හිතවිල්ලකද වේදනාවක සද්දද කියලා එක චිත්තක්ෂණයක් අරමුණට ගියාට හොයන්න බෑ. ඒ වැඩේම චිත්තක්ෂණ 3 4 5 එක දිගට යනකොට තමයි ඒ භාවනා කරන කෙනාටම තේරෙන්නේ මගේ හිත දැන් තියෙන්නේ මේ සතියේද නැද්ද කියලා. ඒ පළවෙනි සැරේම ගියාට මේක හඳුනා ගන්න බෑ. ඒක නිසා සාමාන්‍යයෙන් කියනවා රූපයක් ඇහැට මුලිච්ච වුණාට පස්සේ ඒ මේ කණෙන් සද්දයක් අහනවා නෙවෙයි ඇහැට රූපයක් දකිනවා මේ රූපේ කහ පාටයි මේ රූපේ රවුම් මේ රූපේ මාදිහවට එන එකක් එනතම් මගෙන් ඈත් වෙන එකක් කියලා මේ රූපේ අඳුන ගන්නටත් අඩු ගන්න චිත්තක්ෂණ හතරක් විතර යනවා ඉවත් සීක්‍ර වෙන්න නිසා අපිට එක පාට හිතා ගන්න බෑ නමුත් භාවනා කරලා බැලුවොත් මේක තමයි ඔය අභිධර්මයේදී ওই චිත්ත වීදි පෙන්නකොට භවංග උපච්ඡේද භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරා වජ්ජන සම්පටිච්චන සම්තිරණ වෝත්තපන ආදි වශයෙන් නම් වැටක් දාලා තියෙනවා. මේක හරියට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගිහලා ස්ථිර කරගන්නා වගේ වැඩක් තියෙනවා මෙතන. එහෙම නැත්නම් අපිට හරියට මේ රූප මේක රූපයක්ද සද්දයක්ද ගන්ධයක්ද රසයක්ද පසක්ද කියලා වෙන් කරලා අපිට වාර්තාගත කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඔය විස්ථාපිත මෙහෙම නැත්නම් ඒක සංස්ථාගත කරගත්තේ නැත්තම් ඒ වාගේම එකක් තමයි සතියක් අරමුණට විතක්යක් අරමුණට එදුවට පස්සේ මම මේ ඉන්නේ ආස්වාසේද ප්‍රස්වාසේද කියලා වෙන් කරලා දැනගන්නවත් පෑහෙන චිත්තක්ෂණ කාසියක් දිගට යන්න ඕනේ. ගියාට පස්සේ තමයි තේරෙන්න හදන්නේ මේක සද්දයක් නෙවෙයි, මේක වේදනාවක් නෙවෙයි, මේක හිතවිල්ලක් නෙවෙයි, මේක ආස්වාසෙමයි. නමුත් ඉතින් හොඳට හෝ නරකට හෝ ආස්වාසි දිගට හිටින්න ඒක අයින් වෙලා ප්‍රසවාසයෙන්. එතකොට මේ ප්‍රස්වාසයට අපි හිත යොදනකොට දැන් ආස්වාසය නෙවෙයි ප්‍රස්වාසය. සද්දයක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි කියලා මේක ප්‍රස්වාසෙයි කියලා වෙන්කොට හඳුනගන්න එක මේක කියනවා පරිච්ඡේද ඥානය කියලා ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොලා දැනගන්නවයි කියලා කියන්නේ අර සතිය සෑහෙන කම්බයක් දිගේ ඇවිදින්න වගේ චිත්ත වීදි චිත්ත චිත්තක්ෂණ රාශිය ගමන් කරලා තියෙනවා. ඉතින් ඒක හරියටම යන්තම් බයිසිකලයකට නැගලා කකුලත් බිම තිය තියා යන්තම් බයිසිකල නැගිටවාගෙන යන්න පුළුවන් තත්ත්වය වගේ මේ කෙනෙක්ගේ අත අල්ලන්නේ නැතුව එහෙම නැත්නම් කවුරුත් අල්ලගන්නේ නැතුව ඒ කකුල තිය තියා තමයි යන්නේ. ආහනේම කර කර ගිහිලා අපි හිතමු යම් වෙලාවක බයිසිකලේ කොට වාඩි වෙලා වැටෙන්නේ නැතුව යන්න පුළුවන් තත්ත්වය යනකොට එයාට විනාඩි දෙකක් නැත්නම් ආස්වාද ප්‍රසාර රැලි 10ක් 15ක් එක දිගට මේ සතිය අඛණ්ඩව පවත්වාගෙන යන්න මෙන්න මේ සතියේ අඛණ්ඩතාවයමයි සමාධිය කියලා කියන්නේ. සතිය අඛණ්ඩතාවය සමාධිය කියලා කියන්නේ. එදාට ඒ සතිය බුද්ධිය ලැබෙනවා තමයි. ඒ සමාධිය ටිකක් ඉස්සරහන ගම සමාධිය බුද්ධියත් ලැබෙනවා. මෙන්න මේ සඳහා ගන්න අරමුණ සම්මුති අරමුණක් නම් ඒ ලැබෙන සමාධියට සමත සමාධිය කියනවා. ගන්න අරමුණ අද්දැකිය හැකි වහා වෙනස් වෙන ප්‍රත්‍යක්ෂ අරමුණක් නම් විපස්සනා වෙනවා. මේ ආනාපාන සතියේ තියෙන සුවිශේෂත්වය තමයි ආනාපාන සමතේටත් ආධාර කරන්න පුළුවන් විපස්සනාටත් ආධාර කරන්න පුළුවන් සරුවචන දේශිත කර්මස්ථානවල සමත විදර්ශනා දෙකටම අනුග්‍රහ කරලා ඇති එකම අරමුණ ආනාපාන විතරයි. අනිකුත් අපි දන්න ඔය විසුද්ධි මාර්ග වගේ තියෙන සමසතලිස් කර්මස්ථාන සියල්ලම සමතේ පමණයි. පිම්බි වැකිලිම අරමුණ විපස්සනා පමණයි. ඔය දෙකම ගන්න පුළුවන් එකම අරමුණ ආනාපානේ නිසා ආනාපාන සති භාවනාව කරත් ඒ යෝගාවචරය තාම නොදැන ඉන්න පුළුවන් මම මේ වඩන සතිය තියෙනවා නමුත් මේ වැඩෙන සමාධිය සමත සමාධියද විපස්සනා සමාධියද නොදැනින් ඉඳී තියෙනවා ඒත් ලාභයි ඒ මොකද සතිය දිගට පවතිනවා ඒක නිසා භාවනා උපදේශ දෙනකොට කියනවා තමයි වාඩි වෙලා හොඳට පట్టල වෙලා සමබර කරගෙන සහැල්ලු හිතක් තියාගෙන ලිහිච්ඡ ස්වරූපේ ඒ ඉරියව්වේ සහැල්ලු බව ලිහිච්ඡ බව හොඳට බලනින්න. එතකොට කය සීමා කරගත්ත සතියක් පිහිටවනවා. එහෙම ඉන්නකොට අතුලට නැමිච්ච හිතක මේ රූප දිගේ, ශබ්ද දිගේ, ගන්ධ දිගේ, රස දිගේ හිත සරුංගල් අරිනව නෙවෙයි. ඉඳගෙන ඉන්න ඉරියව්ව බලනින්නවා. ඉන්න වෙලාවේදී අපි හිතමු ආනාපානේ වැටෙන්න පටන් ගත්තයි කියලා. ස්වභාවයෙන් වැටෙන ආනාපානේ ආස්වාද ප්‍රසවාසයේ ආන්න එහෙම <clears throat> ආස්වාද ප්‍රසවාසයේ දිගේම යනකොට අපිට තේරෙන්න පුළුවන් තේරෙන්න ඉඩ තියෙනවා මේ ස්වභාවිකවත් මේක වෙන්න පුළුවන් ආයාසයෙන් කරන්න පුළුවන්. ඉතින් විශේෂ උපදේශයක් දෙනවා ආයාසයෙන් කරන්න යන්න එපා. එතකොට මේ ගඟදිය බොර වෙනවා. ගඟදිය කැළඹෙනවා. අනායාසයෙන් වෙන ආනාපානෙ වෙන්න ආරින්දී. මේකත් හරි අමාරුයි. මේකත් ආධුනිකයට සෑහෙන ප්‍රශ්නයක්. මම මේ හුස්ම ගන්නවද ගැනිනවද කියන එකත් ප්‍රශ්නයක් වෙනවා. ගැනුණට කමක් නැහැ, ගත්තට කමක් නැහැ. ගන්න උත්සාහ කරන්න එපා, චේතනා කරන්න එපා. ආන් එහෙම ඉන්න වෙලාවදී මේ හුස්මත් එක්ක ඉන්නවා කියන්නේ දැන් මම හුස්මේ ඉන්නේ සද්දක නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක නෙවෙයි කියලා කිව්වනම් සතිය තියෙනවා. ආනේ බලන් ඉන්නකොට මේ යෝගාවචරයට මට මෙච්චර වෙලා හුස්මේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ හිත සද්දයකට ගියා ආපෝසරයක් හුස්මට ආවා. වේදනාවට ගියා ආයතරයක් හුස්මට ආවා. හිතවිල්ලකට ගියා ආයත හුස්මට ආවා කියලා මේ විස්තර ටික කියාගෙන උත්සාහ කරන්න කරන්න කරන්න මේ ආනාපානෙත් ඉන්න වෙලාව වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට මේ විස්තරේ නම් කවුරු හරි භාවනා කරලා අවිල්ල කියන්නේ ගුරුවරයාට හෝ කියන කෙනාට තේරෙන්නේ නැහැ. තාම මේ සමත පෙතේද යන්නේ විපස්සනා පෙතේද කියලා. ඉතින් ඒක කලු පිරිමැදලා බලන්න. ඒක හොඳට පරීක්ෂා කරලා බලන්න. ගුරුවරයා විශේෂයෙන්ම ගුරුවරයා කියලා කියන්නේ මම අදහස් කරන මෙතන විපස්සනාට බර ගුරුවරයෙක් කියලා මට විශේෂණ පරිදයක් දාන්න වෙනවා. එයා කියනවා පුළුවන් ද කියලා බලන්න කියලා හැපෙන තැන අහු වෙනවාද කියලා. හුස්ම ඉහළ පහළ යන එක නෙමෙයි හැපෙන තැන අහු වෙනවාද කියලා. හැපෙන තැන අහු වෙනවා නම් එයා ප්‍රත්‍යක්ෂයට කිට්ටු කරන නිසා සමත විපස්සනා පැත්තට කියලා හිතන්න පුළුවන්. යම් කිසි කෙනෙක් කියනවා නෑ මට හොඳට හුස්ම වැටෙනවා. සතිය තියෙනවා. හැබැයි මට මේ අහවල් තැන හැපෙනවා කියලා දැනෙන්නේ නැත්නම් ප්‍රවේශමෙන් බය අරින්න ඕනේ කමන්නේ. ඒකට කමන්නේ දිගට කරගෙන යන්නේ කියලා. නැවත නැවතත් එයා යොදවන්න පටන් අරගත්තොත් නෑ නෑ හැපෙන තැන වැටෙන්න ඕනේ කියලා ඒක ඒ යෝගාවචරයට කරන අනදරයක් වෙනවා. මම ඔය පළවෙනි සැරේට පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේගේ බුරුම් භාෂාව පරිවර්තනය කරන්න ගියා කුරුණෑගල අතුගල් විහාරයේ එතන උපාසිකාරාමේ ඒක විපස්සනා භාවනා මධ්‍යස්ථාන හදපු තැන. මගෙත් තියෙන්නේ විපස්සනාවට අදින ගතිය. පාවොක්සයිඩ් කියලා කියන්නේ තන්නේ කර සමතේ උගන්නන කෙනෙක්. ඉතින් කමඨහන් සුද්ධක මේ බණ කියන වෙලාවේදී එක මෑණි කෙනෙක් එතන විශේෂම කමඨහන් දෙන මෑණි කෙනෙක් කිව්වා අපි කරන්නේ බිම්බීම හැකිලිම කමක් නැද්ද කියලා. ඉතින් සයිඩු කනේ ආපුලුවන් තරම් බලන්න ආනාපානේ කරන්න. එතකොට මේ මෑනියෝ ඇහුවා ආනාපානේ හැපෙන දන බලන්නද කියලා. සයිඩු කිව්ව නෑ කියලා. බලන්න අවශ්‍ය නෑ කියලා. ඉතින් දැන් මට උගන්ලා තියෙන පුළුවන් තරම් හැපෙන දන බලන්න යොමු කරවන්න, එලවන්න. ඉතින් මම දැන් පරිවර්තකයා වශයෙන් මාත් අපහසුවටපත් වුණා. අර මෑනියොත් මේ ප්‍රශ්නේ ඇහුවා. ඒකට අර විනිශ්වාංශ මයි ළඟ හිටියා කට දිහා බලාගෙන ඉන්නවා දැන් මට තියෙන අර විපස්සනා තියෙන කෑදරකමට මම බොරුවට පරිවර්තනය කරයි කිය. හැබැයි මම බොරුවට පරිවර්තනය කරලා කාවත්ම අල්ලන්න බෑ. මොකද දෙන්නම භාෂා දෙකම දන්න කවුරුත් හිටියේ නෑ එතන. පස්සේ මට තේරුණා හැබැයි මෙතන මොකද්දෝ මට මේ අහුවෙච්ච නැති කොනක් තියෙනවා කියලා පස්සේ කමටහන් සුද්ධ කළා. ඉවරනට පස්සේ මම කාමරෙට ගිහලා සයිඩුවෙන් යවුවා. ස්වාමීන් වහන්සේ මම භාවනා කරන තැනදී ඒ ගුරුවරයා විශේෂයක් කරලා කිව්වා මේ ආනාපානය කරනවා නම් ඒ හැපෙන තැන පිම්බි මහැකිලිම කරනවා හැපෙන තැන බලන එක අවශ්‍යයි කියලා දැන් ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න ඔබ වහන්සේ කියනවා අවශ්‍ය නැහැ කියලා. එදි මේකෙදි කෝකද අපි සුද්ධ කළ දැනගන්න ඕන. ඉතින් ඒ වහන්සේ කිව්වා විශේෂ මේ මේ පරිසම්පිත මාර්ගය කියලා බලන්න ඒකේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආනාපාන ගැන විස්තර කරනකොට කියනවා හරහා වැටිච්ච දිග කෙලින් කියන ගහක් දෙන්නේ හරස්කීතෙන් කපද්දී කීයට දිහා බලන්නේ කියලා විතරයි කියලා තියෙන කිව්වා. එහාට යනවා මෙහාට. එහාට යනවා මෙහාට. එහාට යනවා මෙහාට යනවා. ඉන් එහා විස්තර බලන්න යන්න එපයි කියලා තියෙනවා. ඉතින් ඔය කීයට තමයි හුස්ම ටික කියන්නේ. ඉතින් මේක මට දිරව ගන්න අමාරු ඒ වුණාට ඉතින් ඒ ෂැඩෝ එක කටයුතු නිසා මම බිනිස් වංශයට ඇවිල්ලා කිව්වා සාංශ මෙන්න මෙහෙම මේකේ පැත්තක් තියෙනවා මේ ශාංශ යොමු කරනවා එතෙන් ඒක දැනගෙන කරන්නේ ඒ ශාංශ ආතියට මේක දැනගෙන කරන්නේ නමුත් මට මේක දිරව ගන්න බෑ ඊට පස්සේ මේක හොඳට හොයන්න පටන් අරත හොයනකොට හොයනකොට තමයි තේරුනේ ආනාපාන සති භාවනාවේ පැතිකඩ තුනක් තියෙනවා. පැතිකඩ තුන එකක් තමයි නිකන් මේ ඉහළ පහළ යන හුස්ම මේ ආස්වාස මේ ප්‍රස්වාස කියලා දකින්න එක ඒ ආනාපාන ආරමුණ කියලා මේක සාමාන්‍යයෙන් pāli භාෂාවේ කියන්නේ. ඊට පස්සේ දෙවෙනි එක තමයි ඒක වදින තැන. තුන්වෙනි එක තමයි ආස්වාස වැඩි වීම සහ ප්‍රස්වාස වැඩි වීම අතර දෙකේ වෙනස රස වෙනස මේක සීතලයි මේක උණුසුමයි අරක දිගයි මේක කොටයි මේක පිරිමදිනවා මේක තිගැස්මක් මේක කම්පනයක් චංචලයක් ආදී වශයෙන් මේ කොටස් තුන එකක් කියත කියත යහට මෙහාට යනවා අනිත් එක කැපුම් කට්ටේ කියත නිකන් යහට මෙහාට යන එක කපාගෙන යන්නේ හූරගෙන කියත්තලේ වැඩිගෙන හරියට ආනාස්පුඩු හූරාගෙන හුස්ම ඉහළ පහළ යනවා වගේ එතකොට එහාට අදිනකොට එකක් මෙහාට අදිනකොට එකක් සද්ද වෙනසක් තියෙනවා යතු කුඩු වැටෙන පැත්තේ වෙනසක් තියෙනවා මිනිස් තල්ලු කරන පැත්තක් තියෙනවා ඒ නිසා ආශ්වාස වේලාවේදී මෙහෙම මෙහෙම විදීම් වගේක් තියෙනවා ප්‍රශ්වාස වේලාවේදී මෙහෙම මෙහෙම විදීම් වගේක් තියෙනවා කියලා මෙන්න මේ දෙක වෙන් කරලා දැනගන්න පුළුවන් නම් ඒක ඉතින් ඇත්තටම කියනවා නම් මම මේ වෙලාවේ අනවශ්‍ය සවිස්තර වගේක් මේ ඉදිරිපත් කරන්නේ මේ සතියේ තියෙන විචිත්තත්වය පෙන්වන්න මේක භාවනා කරන කට්ටිය නොදැක්කයි කියලා කිසි පාඩුවක් වෙන්නේ නැහැ. හුස්ම විතරක් දැනගත්ත හොඳටම ඇති සතිය තියෙනවා. නමුත් යම් කිසි කෙනෙකුට හැපෙන තැනත් මෙන්න ආස්වාසේ ලකුණු මෙන්න ප්‍රසවාසේ ලකුණු කියන්න පුළුවන් නම් එයාට සාධාරණ විමුක්ති රසයක් දක් ගන්න පුළුවන් මම යන්නේ විපස්සනායි කියලා. ලහ ගහනකොටම කියන්න පුළුවන් අරමුණේ විඳිය හැකි පැත්ත, අත් දකින්න පැත්ත, තමගේ ශරීරයට සම්බන්ධ තැන මෙන්න මේ දෙකත් එකම හුස්ම රැල්ල පේනවනම් විපස්සනා විතියෙන්නේ හැබැයි මේ තුන එකවර කවදාකවත් පේන්නේ හුස්ම යහට යනවා පේනවනම් හැපෙන දණ පේන්නේ හැපෙන දණ බලන්න පටන් අරගත්තොත් උණුසුම සිසිලස ගති කම්පන චංචල ගති පේන මේ ඔක්කොම වෙන වේලව බලලා අන්වේ ඥාණයෙන් තමයි එහෙම නැත්නම් චින්තාමය ඥාණයෙන් තමයි මේ චිත්‍ර අපි ගොඩනගන්නේ ඊට පස්සේ මම ඇවිල්ලිවල මම අර ওই බුරුමේ ඉන්න කාලේ ඒ භාවනා කරනකොට දීපු හැම කමටහනක්ම මම පොතක ලියලා තියාගත්ත හැම බණක්ම මම බුරුම වචනේ ඉංග්‍රීසි වචනේ සිංහල වචනේ pāli වචනේ හැකිතාක් දුරට ලිව්වා ලිව්වට පස්සේ මම දැක්කා මේ පන්දි ස්වාංශේ ඒ කියන්නේ විපස්සනාට උගන්වන ස්වාමීන් වහන්සේ හැම අරමුණකම පැතිකඩ තුනක් තියෙනවා කියලා හැම වෙලාවෙම කියනවා. ඒ බුරුම වචන තුනක් පාවිච්චි කරන්නේ. පරිවර්තකයාගේ ඉංග්‍රීසි දානකොට වචන තුනක් කියනවා the strike element, the base element and the ignition element කියලා. ඉතින් මේ වචන එහෙමම මම ලියන්න හිටිය හැබැයි එන්න කිට්ටු වෙලා දවසක බුදුම ශාසකවට ගිහිල්ලා මං කව ශානස ඔබ වහන්සේගේ පරිවර්තකයා මෙන්න මේ වචන තුනක් පාවිච්චි කරනවා ඔබ වහන්සේ මෙන්න මේ බුරුම භාෂා වචන තුන පරිවර්තනය කරන පාවිච්චි කරනවා මේකේ මට පේනවා මොකද්ද මේක ඇතුළන්තයක් තියෙනවා මට මේකට pāli වචන තුන දෙන්න බැරිද කියලා ඒ සාඩෝයි එහාට මෑට කරුවා කෙරුවා කෙරුවා මට මතක් වෙන්නේ නැහැ. මට ඒක හොයාගන්න බෑ කියලා කිව්වා. ඒ කියන්නේ මට pāli වචන තිබුණා මට සමහරලාට ඒකේ නිරුක්ති හොයාගන්න ලේසි වෙනවා. සිංහල වචනෙත් කිට්ටු වෙන්න පුළුවන්. හොයාගන්න බෑ. පස්සේ මේ පාවොක්සයිඩ් එක වෙච්ච සිද්ධියෙන් පස්සේ අරව අවසනකොට මට ආයෙත් හම්බුණා අර ඉංග්‍රීසි වචන තුන ඇවිල්ලා වදින එක, ඒ වැදීම පිළිගන්න එක, ඒ දෙක ගැටීම නිසා ඇති වෙන අත්දැකීම. බලනකොට ඒක තමයි ඔය අභිධර්මයේ කියලා තියෙන්නේ ආරම්මන ద్వාර තදුවපන්න කියලා. නැත්නම් ආරම්භන ద్వාර තජ්ජ. ආරම්භනේ තමයි යහට මෙහාට යන හුස්ම ටික. ඇවිල්ලා වදින ద్వාරයේ කාය ප්‍රසාදය තමයි නාසිකාග්‍රේ හෝ පිම්බි මැකින්නම් බඩේ හෝ කාය ප්‍රසාදය. ඉතින් නිපන්දේ තමයි ආස්වාස උරුංග සීතලයි ප්‍රසවාස උරුම රස්නියයි ආදි වශයෙන් මේකේ තියෙන ධාතු මනස්කාරය. ආනේ විදියට මේ සතිය වැඩෙනකොට එnde එnde එnde එnde එක මුල් බහින්නේ හුදු ආරම්මණයට පමණක් නම් එයා සමත යෝගාවචරේ. ඒක ගැන සාමාන්‍ය හැඟීමක් ඇති කරගන්න පුළුවන්. නමුත් මේ යෝගාවචරයයේ එහා වැහන හුස්ම විතරක් නෙවෙයි ඒක ඇවිල්ලා වදින තැනත් වැටෙනවා වරින් වර. වරින් වර මේකේ උණුසුම් සිසිල් ගතිත් වැටෙනවා නම් ඒ යෝගාවචරයට පෙත්තුරක් පෑදෙනවා. ආරම්භන දිගේ යන්නත් පුළුවන්. ద్వාරයේ කියන කාය ద్వාරෙ දිගේ යන්නත් පුළුවන්. ඊට පස්සේ මේ ඒ නිපන් උණුසුම සිසිල්ස කම්පන චංචල ගති කියන අර ධාතු මනසිකාට දොර ඇරලා තියෙනත් පුළුවන්. ඉතින් මේ යෝගාවචරයා උඟා කල් යනවා මේ සතිය යනකොට මට වර එක අරමුණ පේනවා වර එක ద్వාරය පේනවා වර එක තදුවපන්නේ ඒ නිපන්දේ පේනවායි කියලා මේ තුන හිතින් චින්තාමය ඥානෙ තමයි මේ ගොනු කරලා පෙන්වන්නේ කියන එකවත් තේරුම් ගන්න ගොඩක් කල් යනවා. නමුත් භාවනාව හරි මිහිරිය වෙලා. විවිධ පැති පේන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් සතිය හොඳට තහවුරු වෙනවා. ඉතින් මේ තාවුරු වේගන යනකොට අපි හිතන දැන් මේ ආනාපානෙ ඉන්නේ ආනාපානදී අපි ඕන වෙලාවක හුස්ම වදිනවා. දැන් හුලං එහාට මෙහාට යනවා තේිනවා. සමහරට මේ නාසිකාග්‍රේ කොවන් නාස්පුඩුවේ එහෙම නැත්නම් දකුණු නාස්පුඩුවේ එහෙම නැත්නම් උඩුතොලේ ඕකත් ඔය එකම තැන නෑ. ඕක හුඟක් වෙලාවට අතන මෙතන ටිකක් මේ පනිනවා. මකුළුව හැම වෙලාවෙම මකුළු දැලේ එක තැනක නෑ. ඒ වුණාට මකුළු දැලේ කොහේ හරි ඉන්නවා. ඊට පස්සේ මේ උණුසුම සීසස කම්පන චංචල ආදී වශයෙන් විශාල පළාතකුත් එකතු වෙන්න පටන් ගන්නවා. ආන්නේම කර කර ඉන්නකොට දැන් හොඳට ආස්වාස් ප්‍රසවාසී ඉන්න ඕන එක පාරට කවුරු හරි කහිනවා. කැහපු ගමන් අර මේ මනුස්සයා කපාරට හෙලිලා ගියා වගේ අර හරියට සීරුවෙන් කාගෙන හිවිත කාගෙන නගුල ඇදගෙන යනකොට වගේ එක පාරට ద్వාරේ මාරු වෙනවා. කායද්්වාරයේ ඉඳලා එක පාරට සෝතද්්වාරයට පයින්නවා. පැනපු ගමන් දැන් සද්දයක් ඇහිම සිද්ධ වෙන්නේ. දැන් මෙතෙක් වෙලා තිබුණු උණුසුම සිසිස කම්පන චංචල වෙනකොට සද්දයක් ඇහිම සිදු වෙන්නේ. එතකොට ඒ පිටින් ආපු සද්දයක් ශබ්ද තරංගයක් ඇවිල්ලා වදිනවා. ద్వාරයේ දෙදරුම් කරනවා. එතකොට හිත කියනවා දැන් වෙන්නේ සද්දයක් අහිනේ කියලා. ඉතින් අපේ හිත අපේ සතිය තාම විවිධාංගීකරණය වෙලා නැත්තම් ඔතනදී විශාල චෝදනා කරන්න බයිනවා. කහිනවනම් භාවනා කරන්න බෑ කියලා. දොරවල් වහනනම් භාවනා කරන්න බෑ. සද්ද ඇහෙනවා නම් භාවනා කරන්න බෑ කියලා. මොකද ඒ තරමටම අර එකම ద్వාරයේ එකම අරමුණේ පවත්වාගෙන ගිහිලක රස විඳ විඳ එනකොට මේ හෙල්ලුම් කණේක යාට පේන්නේ ගොඩක් වෙලාවට බාධාවක්. එහෙම නැත්නම් මේ අනික් කට්ටිය කැක්කුමක් නෑ. සලකන්නේ නෑ. භාවනා කෙරුවා කියලා සලකන්නේ නෑ කියලා කියන එක. නමුත් ඒ තැනදී සතිය පිහිටවන්න දක්ෂ වුණොත් නැත්නම් මේකත් සතිය පිහිටවන්න පුළුවන් කියලා එතනත් ద్వාරය මොකද්ද ආරම්භණය මොකද්ද තදුප්පන්නේ මොකද්ද කියලා වෙන් කළ දැනගත්ත දවසේ අර තේරෙන්න පටන් ගන්නවා මේ කිසිම බාධකයක් බාධකයක් වෙන්නේ නැහැ සතිය හරහා යනවනම් ඒක තව සතිය දිනුවට සාධකයක් වෙනවා කියලා. හැබැයි ඉතින් අපි සතිය පීටව ගන්නත් ඉස්සලා සද්දාවොත් ඉතින් ඔක කරදර වෙන්න ඉඩ තියෙනවා. නමුත් හොඳට සතිය පිහිටවගෙන ඉන්න වෙලාවේදී සද්ද නැහැ හිටින්නේ නැහැ. සද්ද එනවා, වේදනාව එනවා, හිතවිලි එනවා. එනකොටම දැනගත්තොත් අපිට හොඳ ලස්සන මේ කයේ අපේ අපි පාවිච්චි කරන මැෂින් එකේ පැත්තක් දක් ගන්න පුළුවන්. මේ පොට්ටබ රූපේ කියලා මේ කායද්්වාරේ කුප්පන්න පුළුවන්, කායද්්වාරේ කිචි කවන්න පුළුවන්, කායද්්වාරේ උද්දීපනය කරන්න පුළුවන් මේ ශක්තිය ඇහැට ගියාට ඇහැට කිසිම සංනිවේදනයක් එන්නේ නැහැ. ඇහැට එන්න ඕනේ වර්ණ රූපේ විතරමයි. ඇහැට එන්න ඕනේ ආලෝකේ විතරයි. ආලෝකෙට විතරයි ඇහැ කිපෙන්නේ. කිචි කැවෙන්නේ. ඒ වගේම කනට පොට්ටබ්බේ වැදුනට හරියන්නේ සද්ද රූපේ විතරයි. නාසයට ගන්ධ රූපේ පමණයි. දිවට රස රූපේ පමණයි. මේ කයට තමයි පොට්ටබ්බ රූපේ බලපාන්නේ. ඒක නිසා අපි කටට කට අරින වෙලාව ටෝච් එකක් ගැහුවට රස වෙනසක් තේරෙන්නේ නැහැ. සාමාන්‍ය ලස්සන දෙයක් බලනකොට කට අරගෙන බලන ඉන්නවා ඒ බොරුව. කට ඇරෙනවා නිකන් කටේ මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. නමුත් ඇහෙන් පනවයි රූප පේන්නේ. එතකොට හොඳට පේනවා මේ ඇහැට රූප වැදීමේ ඇතිවෙන වර්ණ సంతාණයත් නැත්නම් වර්ණය සහ සටහන් අතර ප්‍රශ්නයත් කණ්ඩ සද්දයක් ඇහෙනකොට ඇතිවෙන මේ ශබ්ද රූපයත් නැත්නම් සද්දය හඳුනා ගැනීමත් සම්පූර්ණ වෙනස් වෙන සායතන කියලා. කයට පොට්ටබ්බේ තමයි බුදුහාමුදුර දකින්න ලේසිම තැන. කායනුපස්සනාව. ඒ කාය පොට්ටබ්බයත් බලනකොට වායෝ ධාතුවෙන් ඇති වෙන වායෝ පොට්ටබ්බ ධාතුව තමයි ප්‍රසිද්ධම තැන. ආශස්වාසස කෙරුවත් ආනාපානෙ පිම්බි මහැකිලි කෙරුවත් වායෝ පොට්ටබ්බ ධාතුව තමයි ඉස්සරහදී. මෙන්න මේකෙන් අපි මේ හරියට පෙළ ගස්සගත්තට පස්සේ ඒක හොඳට තහවුරු කරගෙන එනේන ආශ්වාසයක් එනේන ප්‍රශ්වාසයක් මේ මුල මේ මැද මේ අග කියලා හොඳට බලබලා ඉන්න වෙලාවේදී ඔය සද්දයක් වේදනාවක් හිතවිල්ලක් එනකොට අරමුණ මාරු වෙන හැටි ඒ අරමුණ ద్వාරේ මාරු වෙන හැටි ඒ ద్వාරේ කිචි කවන විශේෂිත අරමුණක් තියෙන්න ඕන. නැත්නම් ద్వාරයකට බෑ Taman විසින් කිචි කවා ගන්න. අරමුණක් කළ වදින්න. එතකොට ඒ දැනීම මේක නෙවෙයි ඒක වෙන එකක් කියලා දැනගන්න ස්පර්ශයේ අත්දැකීමේ වෙනසක් තියෙනවා. ඒක සේරම අපේ හිතේ කෝඩ් වෙලා තියෙන ලස්සනට එන එන දේවල් ඒ පැකට් වල දාගන්න. ඉතින් එතකොට සතියේ අර ආරම්භ වෙලාවේදී සතිය කියන්නේ මේකයි කියන එක නෙමෙයි දැන් වැඩ කරගෙන යනකොට පේන්න පටන් අර ගන්නවා මේ සතිය කියන චෛතසිකය එකම අරමුණක් බොහෝ වෙලා පැවැත්වීමෙන් සමාධියක් ඇති කරලා තහවුරුවක් ලබා ගත්තට අරමුණෙන් අරමුණෙන් පණිද්දිත් සතිය පිහිටීමේ හැකියාවක් මගෙන් පරිබාහිරව මට තියෙනවා. මිනිසෙක් ඕන කෙනෙක් ගාව තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවනම් අපි ලැල්ලක් හේතු කරලා ඒ ලැල්ලට ටාගට් ෂූටින් කරනවා කියලා වෙඩි තියන වෙඩි තියන යනකොට බොහොම අමාරුවෙන් අපි ඉතින් බුලට් 10ක් 15ක් තිනකොට ලැල්ලට තියාගන්න පුළුවන්. ඒකටත් හුඟක් ට්‍රේන් කරනකොට තමයි හරියට බුල්සයි එකට තියාගන්න පුළුවන් වෙන්නේ. ඒක ලොකු සතුටක්. හරියටම තිත්තට වෙඩි තියන්න පුළුවන්. එහෙම කරපු කරපු එක්කන පයින් පිම්මට හරියට අහවට තියන්න පුළුවන් දවස ගත්තට පස්සේ තේරෙනවා අතන ස්ථිර කරපු ලෑල්ලකටයි තියන්නේ. දැන් මෙතන පයින් පිම්මට තියන්න පුළුවන්. ඒ තියන්න පුළුවන්. එදික සම්පාත වෙන්න පුළුවන් බුලට් එක මේ ආ වගේ කැවුත්තයි සම්පාත වෙන්න පුළුවන් පැන්නට. ආන්න ওই වගේ මේ තියෙන විචිත්‍රත්වය අර ටාගට් ලෑල්ලට වෙඩි තියන වගේ තමයි සමතේ. විපස්සනාදි කරන පයින් පිම්මට වෙඩි තියන. අන්න එතකොට පේනවා මේ සතිචෛතසිකය ක්ෂණ බංගුරයි කියලා. ඉතාමත්ම කුඩා ක්ෂණයක පවා සතියට හිට ගන්න පුළුවන්. මේ දැන් කනේ දැන් ඊගාට ඇහි මේ ඊගාට නාසයේ මේ ඊගාට දිවේ ඉස්සලන පේන මේ බුධයනින මනසේ කවුස්සන්න වගේ වැඩක්. නමුත් අන්තිම වෙලාවේ සත්‍ය විවිධාංගීකරණ කරගෙන යනකොට සක් පරියන්කේ ඉඳගෙන මේ එකම වායෝ පොට්ටබ්බ ධාතුවේ සත්‍ය පිහිටවන ගියේ කන සක්මනේදී අනිවාර්යයෙන්ම රූප බලන්න වෙනවා. රූප තියෙනවා, ශබ්ද ඇහෙනවා, චේතනා කරන්න වෙනවා, পায় මාරු වෙනවා, ආශ්වාස ප්‍රශ්වාසක එක තැනක තියන්න බෑ වමට දකුණට මාරු වෙනවා. ඉතින් උඟ දෙනෙක් ඔය සමාධියට කැදර ඇත්තෝ සක්මන් භාවනා කියන අයියෝ ඒක කාලේ නාස්ති කිරීමක්. අපරාධ මෙච්චර අමාරුවෙන් හම්බෙන වෙලාවේ සක්මන තමයි කරන්න සක්මන් නෙමෙයි පරියන්කේ කරන්න ඕනේ නමුත් සතියේ තියෙන මේ විවිධාංගීකරණයේදී තියෙන යම් දවසක අපි දැනගත්තොත් මේ සද්ද ඇහෙද්දිත් රූප පෙනෙද්දි සතිය පවත්වන්න පුළුවන් කියලා ඒකෙත් විමුක්ති රසයක් තියෙනවා. අරමුණු මාරු කරත් මට පුළුවන් ඒකේ සත්‍ය පවත්තන්න කියලා ඒ පුද්ගලයාට මොකද්ද සහැල්ලුවක් තේරෙන්න පටන් අර ගන්නවා ඉස්සලන් මේක හරි වාදයක් කරදරයක් නමුත් ඒක හරියට අල්ලගත්ත දවසේ සත්‍ය විවිධාංගීකරණය වෙනවා ඊට පස්සේ කවදා හරි මේ මනුස්සයා ගිහිල්ලා ඉදින්දා වැඩක් කරන කමාට වැඩි චේතනාවක් තියෙනවා සීමිත කාලයක් අතුර කරන්න ඕනේ මිනිස්සු වට වෙලා ඉන්නවා මිනිසුන්ට වග වෙන්න ඕනේ ඒ ඔක්කොමත් කරද්දී එන සද්දෙට එන ගන්ධෙට රසයට ඔක්කොම බලාගෙන ශක්ති ප්‍රමාණේ මේ සතිය පවත්වන්න පටන් අරගත්තට පස්සේ ඒ පුද්ගලයාට අභියෝගයක් එයි කොතනද සතිය පවත්වන්න බැරි කියලා. ඉස්සලා නම් අහන්නේ කොහොමද ආනපනේ පටන් ගන්න කොහොමද සත්‍ය පවත්වන්න පටන් ගන්න කියලා ඒකට ඉතින් ආරණ්‍ය ගත වෙන්න ඕනේ රුක්ක මූල ගත වෙන්න ඕනේ ආරණ්‍ය ශුන්‍යාකාර ගත වෙන්න ඕනේ ඉඳ ගන්න ඕනේ අත් දෙක වහන්න ඕනේ සද්ද නැති වෙන්න ඕනේ ආශ්වාස ප්‍රශ්වාසයේ තියෙන්න ඕනේ නමුත් මේක විවිධාංගී කරගෙන වෙනකොට කෝකෙද්ද සත්‍ය පවත්වන්න බැරි අද මේකට ඔය අපේ ත්‍රිපිටකයේ තියෙන සාමාන්‍ය උපමාවක් කියනකොට ඔය ජීවකයා ගිහිලා වෙදකම ඉගෙන ගන්නකොට ඒ මනුස්සයා ඉස්ලාම් පටන් ගත්තේ පාවට්ටගෙන් හරි මොකක් හරි පංචාංගයක් අල්ලගෙන මේ කොළේ මෙහෙමයි මුල මෙහෙමයි දැල්ල මෙහෙමයි මල මෙහෙමයි කියලා ඉතින් ඒ ඒ ගහ ඒකේ තියෙන රසායන ද්‍රව්‍ය ඉගෙන ගත්තා. ඊට පස්සේ ඕන්න මේ කුපමිනිය ගහගත්තා. ඉතින් කරලා කරලා කරලා කරලා ඉතින් කොච්චර දෝ කාලයක් එක එක එක එක එක එක ගහ අරගෙන ඒකේ මේ පංචාංග අරගෙන පස් වර්ගය අරගෙන හොයලා හොයලා හොයලා අන්තිමේ මං කොච්චර මේක දියුණුවාද කියනවනම් ඒ දිසාපාමක් කිව්වා ඔබ කැලේට ගිහිල්ලා බලපන් බෙහෙතර ගන්න බැරි ගහක් තියෙනවද කියලා බලන්න. එයා දවස් 7ක් ඇවිදලා එළියට අවිලා කිව්වා එකක්වත් නැහැ කියලා. ඉස්ලාම මේ දිසාපාමක් ගාවට යනකොට බෙහෙත් පැල අඳුනන්නේ. නමුත් දැන් බලනකොට එකක්වත් නැහැ බෙහෙත් ගුණයක් නැති එක. ඒ වගේ තමයි මේ සතිය කොතනකින් හරි මුල් බැස්සවගෙන ඒකට දෙන්න ඕන තියෙන පූර්ණ පරීක්ෂණාගාර தত্ত্ব දීලිවල කරන කරන ගිලා මේක විවිධාංගීකරණය වෙනකොට ඒ සෑම තැනකදීම සතිය පවත්තන්න ඕනේ ඒක දී ඇති සාධක යටතේ අපි කළ යුතු වටිනා සෙල්ලක්කාර වැඩක් කියලා කරන්න කරන්න මේ මිනිසයා ඒ බාධා වලින් විමුක්ත වෙනවා. કોઈ දේ ආවත් බාධාව බාධකයක්ද සාධකයක්ද කියලා තීන්දුව වෙන්නේ Taman වැඩපු සති මට්ටමේ මිස බාධකයේ මත නෙවෙයි. නිසා මේ මැද මට්ටමේදී ඒ සතිය පිටුලා සතිය යම් ප්‍රමාණයකට මේ තවාණි තියෙන වෙලාවනේ මහ පොළොවේ හිටවලා ගහ වැවෙන වෙලාවේදී ඒකට කොයි බාධාව ආවත් ඒක නැගිටින්න පුළුවන් නම් හොඳ ශක්තිමත් සතියක් කොයි එකටත් ඔරොත්තු දෙන සතියක් එන්න පටන් ගන්නවා. අනේ සතිය එන්න පටන් අරගත්තා පස්සේ මනුස්සයර තේරෙන පටන් අර ගන්නවා. කවදා හෝ සතිය නොදක ඉඳලා මම යාන්තමට මේ පැල කරගත්ත පැලේ තමයි මේ වැඩි වැඩි එන්නේ කියලා ඒ නිසා සතියේ සති චෛතසිකයේ පදට්ඨානෙ පදට්ඨානෙ කියලා කියන්නේ මේක පිහිට ලැබිය මොකද්ද කියන එක ඔය ලක්කන රසපච්චපට්ඨාන පදට්ඨාන කියනකොට පදට්ඨානෙ පෙන්වන්නේ කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨාන සතිය පදට්ඨාන කරන තියෙන කැඩි කැඩිගේ සතියමයි සද්ධාවෙන් සතියට පදට්ඨානයක් ලැබෙන්නේ නැහැ වීර්යයෙන් ලැබෙන්නේ නැහැ සමාධිය ලැබෙන්නේ නැහැ ප්‍රඥාව ලැබෙන්නේ නැහැ වීර්ය උදව් කරනවා නමුත් කැඩි කැඩි කවදා හෝ තිබ්බ සතියක් තමයි අඛණ්ඩ සතියකට උදව් වෙන්නේ අඛණ්ඩ සතිය තමයි විවිධාංගිකරණය වෙන්නේ. ඉතින් අපි මේ සතිය කවදා හෝ පටන් අරගෙන තිබුණ නැත්නම් අපිට කාගවත් සරණක් නැහැ. ආධුනිකයා හරියට වැටෙනවා, දිගට කරගෙන යන්න බැරි වෙනවා, ප්‍රශ්න කරනවා. අත ඒක අනුකම්පා කළ යුද්ධයක් ඒක සාසනික හුරතලයක්. එමසට අනුකම්පා කරන්න, එමසට උදව් කරන්න ඕන. ඔහොම තමයි හැම කෙනාම ඔහම තමයි. ආන්නෙම කරලා ගිහිල්ලා දවසක බයිසිකලයක් වැටෙන්නේ නැතුව ගෙනියන්න හදාගත්තා වගේ හදාගෙන ඊට පස්සේ වෙට්ටු දාගෙන අත් දෙක අතහැරලා කප කපා යන්න පුළුවන් තරමට යනවයි කියලා කියන්නේ ආනුපුබ්බි වැඩපිළිවෙල. එතකොට මේ සතියේ තියෙන මජ්ජේ කල්යාණය මැදදී තේරෙන පටන් අර ගන්නවා කෙනෙකුටම ආව කුප්පන්න බෑ කියන එකේ. කවුරු හරි ඇවිල්ලා බාධා කරුවට පස්සේ ආ බලන්නේ මේ බාධාව මැද මට සතිය පවත්වන්න පුළුවන්ද කියන එක විතරයි. අපි ප්‍රශ්න වල අහනකොට අහනවා කකුල දිගෑරියාට භාවනාවට හොඳද නරකද? එහෙම නැත්නම් මේ එනේ නරවණ මෙනේ කරන්න ඕනේද? එහෙම නැත්නම් මේ භාවනා කරද්දී ආනපනිනෝර සද්දයක් ආවොත් මම කොතනදීද සද්ද මෙනේ කරන්න ඕනේ වේදනා මෙනේ කරන්න ඕනේ මේ ප්‍රශ්න ඔක්කොටම පොදු උත්තරේ කියන්නේ සතිය වැඩෙන කුමක් කළ යුතුද? ඒ දෙක කරන්නේ කොයි જાති කෙරුවා සතිය වැඩෙනවා නම් කවදාකවත් ඒක අහක යන්නේ. ඒක කියන්නේ සතිපට්ඨානය කියලා. නමුත් මේ යෝගාවචරය සති දර්ශනයේ නෙවෙයි නම් භාවනා දිහා බලන්න. සති කියන කණ්ණාඩිය හරහා නෙවෙයි නම් හැමදාමත් ප්‍රශ්න අහනවා. හැබැයි මේ ප්‍රශ්න වලට කවදාවත් තරහ වෙන්න නරකයි. ඒ මොකද Taman හැරිලා බලනකොට Taman මේක දිනු කරන කාලේ මේ සෑම ප්‍රශ්නයක්ම ප්‍රශ්නයක් තමයි. කවදා හෝ තේරුම් අරගත්තොත් මේ කොයි දේ කරලා හරි කමන්නේ නැහැ මේ අපිම්බි මෑකිලිම ගත්තත් ආනාපානෙ ගත්තත් වම දකුණ ගතෙන් සක්මන ගත්තත් එදිනෙ වැඩ ගත්තත් අපි ඉස්සරහින් තියා ගන්න ඕනේ සතියයි. ඒ සතිය අකණ්ඩතාවයේ සඳහා අකණ්ඩතාවයේ විචිත්‍රත්වයේ සඳහා මේ බාධක ධර්ම අවශ්‍යයි. බාධක ධර්ම එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ සතිය ගලේ ගැහුවත් බැල්ලේ ගැහුවත් කැරගෙන බඹරයක් පාටපත් වෙනකොට අර ජීවකයට වගේ ඕන කැලයකට ගිහිල්ලා එන්න පුළුවන් ඕන තැනකට යන්න පුළුවන්. ඒ කියන්නේ ගිහිල්ලා වණ කරගන්න කියන එක නෙමෙයි. අපිට එන බාධකවලදී අපිට මේක අභියෝගයක් වශයෙන් බාර ගන්න පුළුවන්. බාර ගන්නකොට අපිට ගිහිල්ලා ආවට පස්සේ අර අච්චරම නැති වුණාට සාමාන්‍ය සතියක් පවත් ගන්න පුළුවන් කමක් තියෙනවා. නැත්නම් අපි කියමු දැන් මේ යෝගාවචරය මේක ඉවරලා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා එදිනදා වැඩ කටයුතු කරනකොටත් මේකට එන්න ඉස්සෙල්ලා ට වැඩිය ටිංගිත්තක්. අරිට වැඩිය පවත් ගන්න පුළුවන් නම් ඒක තමයි ඉතින් අපිට අහම්බෙන විමුක්තිය අපිට තේරෙනවා ඉතින් මෙච්චර රාජකාරී කරද්දී මෙච්චර වගකීම් සහිතද ඔක ඩිංගිත්තක් හරි වැඩෙනවා නම් අඩු ගන්න කැඩෙන්නේ නැතුව තියාගන්න පුළුවන් වුණා නම් ඔක තමයි මේකේ වර්ධනය. ඒක තමයි මැද හරිය. ඒකෙදිත් අපිට තේරෙන පටන් අර ගන්නවා බලාපොරොත්තු සුන් කරගන්න ඕනේ අපි අවුරුදු 2600ක් පස්සේ ඉපදුනේ. නැත්නම් අපි ඉන්දියාවේ නෙවෙයි ඉන්නේ අපි ශාක්‍ය වංශේ නෙවෙයි මොකක්වත් අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය කරලා මේ ධර්මයේ තියෙන මේ මජ්ජේ කල්යාණේ එහෙම නැත්නම් මේ මදත් විමුක්ති රසයේ තියෙන එක තේරුම් අරගත්තොත් මේක තියෙන හරීම ප්‍රායෝගික ධර්මයක්. ඒ වගේම හරීම සාපේක්ෂක ධර්මයක්. අර ඊයේ කරපු මෝඩකන් ටිකට ඊයේ කරපු අත්තරදිකට සාපේක්ෂව තමයි අද හැදෙන්නේ. සරුවච්චන් වහන්සේ පවා බලන්ඩ අවසාන පස්චිම භවයේ අවුරුදු 6ක් ඒ දුෂ්කර ක්‍රියා කරන වෙලාවේදී මේක අහුවෙලා තිබුණේ නැහැ. අහුවිලා තිබුණා නම් ওই මාර්ගය යන්න ඕන කමන්නේ. මේ පසක මහණුන්ට බණ කියන්න ගියාට පස්සේ එක පසක මහණු එකිනෙක බාරගත්තේ නැහැ. ඔයා රාජ්‍ය වංශේ ඔයා ඉන්න ඔය අපේ අතර අපි මේ මේ මේ මොනවාද මේ අතවැසියෙන් වගේ තියානින්ද ඒ උපස්ථාන කරන්න ඕනේ. අපි උපස්ථාන කරනවා යා දුෂ්කර ක්‍රියා කළා. බුදු වෙන්න හදනවනේ දැන් ඇඟලා කාලා තර කරගෙන එනවා අපෙන් වැඩ ගන්න කියලා. ඔය කතිකාවතක පිහිටියයි කියලා අපේ ඔය පහේ පන්ති පොතේ බුද්ධ ධර්ම උනා ලියලා තියෙනවා. නමුත් පස්සේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කිව්වනේ පොඩ්ඩක් වාඩිලා බණ ටිකක් අහන්නේ කියලා. එක්කෙනෙක්වත් ඇහුවේ නැහැ. අපි ඔයත් ඉන්නේ ඔයත් අපි එකට ඉන්නේ මොකද ඔයාට බණ කියන තියෙන උවමනාව කියලා ආවුසෝවාදයෙන් කතා කරේ. එතකොට සරුවචනාංශේ තුන් සැරයක්ම උත්සාහ කරලා තියෙනවා මේ මං කියන දේ අහලා පොඩ්ඩක් වාඩි වෙන්න මේ බුදු වෙච්ච ගමන් බුදුහාමුදුරුවෝ අවුරුදු 6ක් එකට හිටපු යාළුවන්ට ගිහිල්ලා කියනවා බණ ටිකක් හිටපන් කියලා අහපන් කියලා. ඉතින් අඳුර ගන්න නැහැ බුදු යබාවක මොනවා කරන්නේ. ඉතින් අපි මෛත්‍රී බුදුහමර දකපන් මොන සෙල්ලම් කරයි. උන්වහන්සේලා මේ කාඩ් එක දෙයිද මම මේ මෛත්‍රී බුදුහමර මෙන්න මගේ ඇඩ්‍රස් එක මෙන්න ටෙලිෆෝන් නම්බර එක මෙන්න සෙල්ෆෝන් එක කියලා දුන්නත් අපි විසිකරනවා. මේ කොණ්ඩඤ්ඤතාවපතය පැවිදුනේ මාමගේ වචනෙට. ඒ නමට දැන් එයත් මේ එකම එකම හැන්දෙන් තමයි බුදුහමරට බෙදුවේ. ඉතින් ඉතින් සරුවචනාංශي ඇහුවලු මේ කට්ටියගෙන් මම ඕගොල්ලොත් එක්ක අවුරුදු 6ක් හිටියා. ඒ අවුරුදු 6 කවදා හරි මම ආලෝක සංඥාවක්වත් දැක්කයි කියලා කියලා තියෙනවාද කියන්නේ. එතකොට පස් දෙනා මොනේ මොන බලාගත්තලු මේ මොන්ස කවදාකවත් අඳුර බෑවේ නැහැ. ඊටාත්ම කැප වෙලා භාවනා කරපු කෙනෙක් අපි අප උපස්ථාන කරුවා දරදී ඇද්දා. ඒක ඇහුවට පස්සේ ඒ කට්ටිය හිතවලු නෑ මෙයා හැමදාම එහෙම මේ අඳුර පාන කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඇහුවලු ඒ ආලෝක සංඥාව දැක්ක නැති දැක්ක නැති කියලා මං කිව්වේ නැත්තේ ඇයි කියලා. ඉතින් ඔක්කොමලා ගොල්ලන්ට දෙද මං දැක්කේ නැති හින්දායි කිව්වේ නැත්තේ කිව්වා. මං දැන් උඹලට කියනවා බන්න ටිකක් අහපයි. අහපන් අහන්න වාඩි වෙලා කියලා මං එහෙම කියන්නේ ඇයි කියලා හව. ඒත් කට්ටිය මම දැක්ක නිසා දැන් මේ කියන්නේ. ඉගෙන අර අහවුදු 6 ඇතුළතදී මේ සතිය කියන එකක්වත් සතියේ පෙළ ගැස්මක්වත් සතිපට්ඨානයක්වත් එල්ල වෙලා තිබිලා නැහැ. අර හත් හත් දවසේදී මේ බෝ මැඩ මුලදී මේ දඹරක මුලදී සතිය එල්ල වෙලා තිබිලා තියෙනවා. ඊට පස්සේ ඒක ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. කය අවුරුද්දෙත් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. අර 29 මේ මේ මේ 29 ඉඳලා 6 ගලා 35 වෙච්ච දවසේ අර 20 කරපු සතිය ආපහු ගත්තට පස්සේ බොහෝම ඉක්මනට ටක් ගාලා මේක පෙළ ගැහිලා අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩේට පටන් අරගන්නවා. ඒ නිසා එක ජීවිතයක් ඇතුළත මේ අවසාන පස්චිම භාවික සර්වචන් වහන්සේට නැත්තම් බෝසතාණන් වහන්සේට මේ වගේ දේවල් වෙන්න පුළුවන්. අපි මේ වගේ දේවල් කරලා ගෙදර ගියාට පස්සේ සෑහෙන වෙලාවක අපට මේක අකාමකා ගියා වගේ පෙනේවි. නැත් ආයෙසරයක් අපි හරි ගෞරවයේ තියලා මේකට ගිය ගම පෙළගැහෙන. ඒ නිසා මට මේ සත්‍ය පිළිබඳව මේ මුල් උගන්වන කාලේ ධම්මික ස්වාමීන් වහන්සේ ඔස්ට්‍රේලියානු ස්වාමීන් වහන්සේ මට කිව්වා මේ සමාධිය වගේ දේවල් ඉහළ පහළ යන ප්‍රස්ථාරයක් තියෙන්නේ වර එක හුඟා කියලා කියලා ආය වැටෙනවා. සතිය දින ඒකාකාරී වැඩන සමාධියක් මේ ජීවිතේ උඹ මැරිලා ගියත් උඹ වඩපු සතිය ඊගාව ආත්මේ හරි නියම පරිසරයේ සාධක ලැබුණොත් වැඩෙනවා කියන්නේ. මට මේක හරියට හිත වැදුනා. ඒ කියන්නේ සද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා අපිට පිටුපානවා. වර එක ඉහළ යනවා, වර එක පහළ යනවා. නමුත් මේ සතිය වඩා ගත්තොත් ඒක නිකන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් වැල් පොලියට යන මේ ගිනුමක් වගේ උහේ වැඩි වැඩි තියෙනවා. ඉතින් මේක අපි වඩිනවට මොකද ඒක අපිට ආදාර කරන්නේ අපි ඒකට වැන්දොත් තමයි. අපි ඒකට සමාදන් වුණොත් තමයි. අපි ඒකට මුල් තැන දුන්නොත් තමයි. මුල් තැන දෙන්නේ නැත්නම් මට හිතෙනවා සමහරට කර්ම දෝෂ වෙන්න ඇති. එහෙම නැත්නම් අපිට හරි කල්යාණ මිත්‍ය හරියටම ඔළුවටම ටොක්කක් කරලා මේක කියලා දෙන නිසා වෙන්නේ නැති. එහෙම නැත්නම් අපිට විමුක්තිය කියන එක දන්නේ නැති නිසා වෙන්නේ නැති. විමුක්තිය දන්නවා නම් මේ සතියේ තියෙන මේ ගුණ දකින්නකොට අපිට තේනවා අපිට කිසිම විශේෂක මේ ලෝකේ තියෙන ලෝකායත විශේෂක මේමෙනි පණිවිඩයක් නැහැ. ඉතින් මේ පණිවිඩය දකින්නකොටම මේ ආකර්ෂණය එන්නේ විමුක්ති රසයේ තියෙන එකනට ඒ වගේම විමුක්ති රසයේ තියෙනකට මේ සතිය වැටෙනාට පස්සේ ඒ පුද්ගලට තේරෙන පටන් ගන්නවා එන්නේ එන්නේ එන්නේ ප්‍රශ්න විසඳෙනවා. කවදාකවත් මොනම දැනුමක්වත් Tamanට අවුල පිණිස හිටින්නේ නැහැ. විසඳුම් පිණිස මාර්ගයේ හිටනවා. හැම සාධකයක්ම බාධකයක්ම සාධකයක් කරගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් හිටිනවා කාටවත් කියලා දෙන්න තේරෙන්නේ නැහැ. මොකද අනික් කටිට ඕනේ මේ කෙටි ක්‍රම ඉක්මනට නිවන් දකින්න හදිසි ක්‍රම. මේ සතියේ තියෙන ඊටාම ඉවසිලිවන්ත ඇතුළට නැමෙච්ච ක්‍රමයෙන් අරගෙන යන ක්‍රමයක්. ඒ නිසා මේ සතියපත්ථානෙට එන්න නැත්නම් මේ වගේ රිට්‍රීට් එකට හරි එන්න ඒක දිගට පවත්තන්න ඒ නිවන තියෙන විමුක්ති රසය පිළිබඳව මූලික හඳුනා ගැනීම මූලික ඉවක් ඒක තමයි මට හිතන්න හොඳ වචනේ ඉවක් තියෙනවා ඉව නැතුව භාවනා කරන්න එපයි කියන එක නෙමෙයි මම කියන්නේ අන්නේ ඉව තියෙන එක නම් කොයි වෙලාවෙත් අභිරමණය කරනවා ඒක බණකදී ඔය අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඉතින් මෙහෙම අපි හැමදාම භාවනා කරනවා දවසට පැයක් එකමාරක් දෙකක් කර කර කර කර ඉඳලා අපිටම යම් ස්ත්‍රියාවක් හෝ පුරුෂයෙක් එක පරියන්කේදී සෝවන් මාර්ග ඥානෙ සාක්ෂාත් කරයි කියලා අතිවිශිෂ්ට වූ විශේෂ දෙයක් අත්දකින්නවා ඊට තේරෙනවා ආපහු නොයන විදිහට මොකද්ද වෙනසක් ඇති උනායි කියලා. රුචර්චකම් වල පෞරුෂත්ව වෙනසක් ඇති උනායි කියලා. ඉතින් ආයක සුවිශේෂී අවස්ථාවක් විදිහට කල්පනා කළා දවසක එයා හැරිලා බැලුවොත් ඒ කෙනාට එදායේ පරියංකයට යන්න ඉස්සරළම අද පරියංකේ හරියන්න පුළුවන් බවට ලකුණු පහල වෙලා තිබුණයි කියලා පස්සේ මතක් වෙන්න ඉඩ තියෙනවා කියන. එදා දන්නේ ඒක එච්චර ලොකු සුබ ලකුණක් හෝ පෙර නිමිත්තක් කියලා මම පස්සේ කල්පනා කරන හිතනවා එදා නම් යන්න ඉස්සලා මට මේක තේරිලා තිබුණයි කියලා ওই විමුක්තිය කියන එක පෞද්ගලික ලක්ෂණයක් නෙවෙයි නියම කල්යාණ මිත්‍යා දකින්නකොට ඉබේම ඒ ආකර්ෂණය එනවා. නියම බණ ඇහෙනකොට <clears throat> අර විමුක්ති ඒ ඉව තියෙන මනසට ඉබේම ආකර්ෂණය එනවා. ඒ වගේම සතිය වැඩෙනකොට එයා තමයි ඉස්සෙල්ලම දන්නේ මගේ සතිය දැන් තියෙන ආස්වාස. මගේ ඒක ප්‍රසවාසි ගුරුවරයා කියන පස්සේ. බුදුහාමුදුරුවෝ දකින්නේ පස්සේ. ඒ බුද්ධිලට ටක් ගාලා තේරෙනවා. වෙනදක් නැති සතිය පිටේ මොකද අර විමුක්ති රසය හරහා තමයි මේ sannivedana සිද්ධ වෙන්නේ. ඉතින් මේක හරියට පෙළගස්සගෙන මේක වටිනා දේ වටිනා හැටියට තේරුම් ගත්තට පස්සේ ඒ මනුස්සයා නිකන් නිවන ණයට අරගෙන බිස්නස් එක පටන් ගත්තා වගේ. පස්සේ අපිට පොලී ගෙවන්න පුළුවන් බුදුහාමුදුරුවෝ ඇත්ති වෙන්න දෙන්න කලාස්ටි දැන් තියෙන අර කල්බදු ක්‍රමයට මොකද්ද ලීසින් සිස්ටම් එකට ඇත්ති වෙන්න ඕපන් එක account එක ඕපන් කරලා තියෙන්නේ ගනිල්ලා අරගෙන හරියට පස්සේ ගෙවපල්ලයි කියලා. හැබැයි ගෙව්වේ නැත්තම් ණයයි. ඉන පරිභෝගය කියලා කියලා තියෙනවා මේ බුදුරජාණන් ශාති කරපු මේ ශාසනේ ඒ බුදුහාමරගේ අදිෂ්ඨානයෙන් හම්බෙන මේ සිව්පසය වළඳලා මේ වගේ වටිනා විමුක්ති රසයක් නොවීම විමුක්ති රසයක් පිණිස නොවි ලාභ සත්කාර සම්මාන විශේෂයේ විශේෂයට ගියොත් ණයට කෑවා වෙනවා එතකොට රේල් පාරේ යකඩ කෑවා වගේ තමයි ඒකට ගෙවන්න වෙනවා. නමුත් යම් කිසි කෙනෙක් ඒ විමුක්ති රසයට යනවා නම් අවුරුදු 2600ක ඈතින් හරි කමන්නේ බුදුහාමුදුරුවෝ ඈත ඉඳලා සාදුකාර පවත්වනවා. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් අපි අපේ වැඩ පිළිවෙල අපිටම ඉදිරියට කරගෙන යන්න ඒ විමුක්ති රසය කියන එක මොකක්ද කියලා දැන අරගෙන අපිම කරපු අත්තරදි ටිකට සාදු කියලා අපිම කරපු ඒ ආයුධයට සාදු කියලා අපේම ඒ අත්දැකීම් ටික ගුරුවරයෙක් වශයෙන් අරගෙන ඉදිරියට යන්න ශක්තිය පිණිස ධෛර්යය පිණිස බලය පිණිස වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතෙන් නැත කරන අපි බලමු හෙට මේක පිළිබඳව තව ටිකක් ඉස්සරහට විස්තර කරන්න ශිර දිනාටම තෙරුවන් සරණයි ඉතින් අපි පැය කමාරක විතර කාලය අරගෙන තිනවා පුරුදු පරිදි මම ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාවකට ප්‍රශ්න වලට සුදුසු අවශ්‍යතාවයක් තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්න ධර්ම සාකච්ඡාවක නාමයෙන් කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේක මම ගොඩක් කාලයක ඉඳලම මේ නිතර ඇහෙන කතාව සමත භාවනාව කරනකොට මේ ගුරුවරයෙක්ගෙන් ටිකක් දුරස් වෙලා කරාට තනියම කරාට කමක් නැහැ. විපස්සනා භාවනාව කරනවා නම් ගුරුවරයෙක් සමීපෙම ඉඳලා කරන්න ඕනේ. විපස්සනා භාවනාවේ වරදින්න තියෙන තැන් වැඩි කියලා මේ අදහසක් තියෙනවා මේකට පදනමක් තියනවාද එහෙමනම් මේ මොකද්ද ඒ පදනම ඒකට අපි ලෑස්ති වෙලා දැන් ඔබ වහන්සේගෙන් අපි එක වෙලාවක දුරස් වෙනවානේ ඒ කරලා තනියම භාවනා කරනවානේ එතකොට ඒකට සූදානම් වීමක් හිටින පදනමක් තියෙනවා නම් ඒක පැහැදිලි කරලා දෙන්න ලෙස ගෞරවයෙන් ඉල්ලස්. මම ආලා තිබුණේ අනිත් පැත්ත. මම කියන්නේ සමත භාවනා කරුවට නම් කම නැහැ විපස්සනාවට නම් අත තියන්න එපා පිස්සු වැදිනවා කියලා. සෝ thank you එහෙම නෙවෙයි මේ සමත කරනකොට තනියම කෙරුවට කම නැහැ විපස්සනා තනියම කෙරුවට කම නැහැ සමත කරනකොට ගුරුරෙක් ඉන්න ඕන කියන කතාවනේ මම ඔක අනිත් පැත්තත් අහලා තියෙනවා. ඉතින් කොහොම කෙරුවක්වත් ඒ බුදුම ස්වාමීන් වහන්සේ ඉන්නකොට කියනවා අපි ගමනක් යනකොට අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ගයිඩ් කෙනෙක් එක්ක යන්න පුළුවන්. එහෙම නැත්නම් මැප් එකක් අරන් යන්න පුළුවන්. කොම්පස් එකක් අරගෙන මැප් එකක් අරගෙන දැන් තියෙනවා නම් අර GSP එක දාගෙන යන්න පුළුවන්. ඉතින් ඒක හොඳට භූවිෂමතා ලස්සන සහිත හොඳ මැප් එකක් නම් අපිට ගයිඩ් කෙනෙකුට ගෙවන්න ඕනේ නැහැ. හැබැයි හැම හන්දියකදීම සැකයක් ඉතුරු වෙනවා. හරි ගත්තද නැද්ද දන්නේ නැහැ කියන. ඉතින් ඒ නිසා අපි අපි මේ සැකේ දිවගෙන යනවා. ඊට වඩා හුඟක් වෙනස් ගයි කෙනෙක් යනකොට එයා කියනවා මේක හන්දියක් මේක වැරදි හන්දිය. මේක හන්දියක් මේක හරි හන්දිය. මෙතෙන්දි ගියොත් මෙහෙම වෙනවා කියලා එයා හැම තැනදීම සජීවීව විස්තරයක් දෙනවා. ඒ නිසා ගුරුවරෙක් එක්ක අනේක ගයිඩ් කෙනෙක් එක්ක යනවා වගේ. එහෙම නැතුව Taman අර පොත් බලලා බණ අහලා කරන එක මැප් එකේ යනවා වගේ. ඉතින් ගයිඩ් කෙනෙක් එක්ක අනේක විශ්වාසයි නෝ සෑහෙන ගණන් එක්ස්පෙන්සිව්. ඉතින් ඒක නිසා නෑ ඉතින් ඕගොල්ලෝ දැන් මේකට එන්න එපා මේකට අටසිල් අරගෙන මේකම läකලා ඉන්න එපා ඒක පොඩි පොඩි කාලයෙන් ධනේ ශ්‍රමයේ පොඩි කැපකිරීමක් නෙවෙයි. ඉතින් ඒක නිසා මුලදී අපි ඒ නිසා ඒ වගේ දෙයකින් සතිය කියන කඳුරගෙන හිමීට හිමීට ටික ටික ටික ටික ඒ අනතුරුදායක දේවල් කරමින් කරමින් කරමින් තමන් ගන්නවා තමන්ගේ අතට. අර විමුක්තිය තමන්ගේ අතට ගන්නවා කමන්නේ. වැරදුනත් කමන්නේ මම මේක කරන්න ඕනේ කියන විශ්වාසයක් එනකන් අර දරුවා කිරෙන් වරණකන් ඉතින් අම්මා ළඟම තියෙනවා. ඊට පස්සේ අපි ටිකෙන් ටිකෙන් ටිකෙන් කිරෙන් වරනවා. ඊට පස්සේ ඉතින් ඔය ඔයන දෙයක් හොයාන කාලා වැඩ කරන ගතිය තියෙනවා. ඉතින් ඒක නිසා මේක මෙහෙමමයි ඊවිය යුත්තේ කියලා එකක් නැහැ. එක එක කරන්න පුළුවන් තම තමන්ගේ මොකද්ද මේ සංවේගය අනුව සද්ධාව අනුව ක්‍රම වලට යන්න. මුලදී මගේ පැත්තෙන් බලනකොට ගොඩාක් මට ගුරුවරු නෙවෙයි හේතුනේ සබ්‍රක්‍මචාරින් වහන්සලා මේකට උනන්දු ගියෝ ටිකක්. ඒ ඔක්කොමලා කියාගත්ත මේ කාලේ ගුරුතුරු ඇත්තෙත් නැහැ. ගුරුරෙක් කියලා ගියොත් සෑහෙන ලනු කණ්ඩ වෙනවා. කිසි කෙනෙක් අදහන්න එපා. අපි බලමු අපි අපි වශයෙන් සාකච්ඡා කරමු කියලා. ඉතින් සෑහෙන දුරට ඒකෙදිත් මේ ධ්‍යානයක්වත් මාර්ගඵලයක්වත් ඒ ඒ නම ඇහෙනකොටම අපිට කරප්පන් එනවා ඒ කාලේ. ඕනේ නැහැ. කිසිම දෙයක් ඕනේ නැහැ. අපිට ඕනේ ඇති හැටිය දකින්න. අපිට ඕනේ සතිය මොකද්ද කියලා බලන්න. ඉතින් ඒ නිසා ඒ ඒ පන්නරේ සෑහෙන දුරට අපි එකිනෙකාට එකිනෙකා ගුරු වෙලා තියෙනවා අපි දන්නෙත් නැහැ. සැකයක් අනතුරක් මොකක්වත් නැහැ මොකද අබිරමණේ අපි ළඟ තියෙන්නේ. අපිට තියෙන්නේ මේකේ ওই පිණුම් ගහ ගහ නාන එක විතරයි. කිසියම් තැනකට යන්න ඕනකමක් තිබුණේ නැහැ. ඊට පස්සේ තමයි හැබැයි මේ හොයන වෙලාවේදී අත කොතනද පැවිදින්නේ අතන මෙතනද කියලා හොයන වෙලාවේදී මං කීප දෙනෙක් ළඟට ලංකාවේ හිටපු ප්‍රසිද්ධ හාමුදුරු කීප දෙනෙක් ළඟට ගියා හැම කෙනෙක්ම මට වැඩිය දන්න බව මට තේරුණා හැබැයි ලොක්ක ගාට ආපු දවසේ ඥානරාම සාංශික ආට ආවට පස්සේ ඉතින් ආයෙ කතා කරන්න දෙයක් නැහැ ඒකත් නිකන් ආවා නෙවෙයි ගියා නෙවෙයි ග්‍රහය අරන් ගියා වගේ ගියාට පස්සේ ඊට පස්සේ තේරෙනවා ඉතින් ඔච්චර කල් තටුවේ ඕකට තමයි ආයෙ ඊට පස්සේ දෙකක් නැහැ එතෙන්ද වෙනකම්ම හැමදාම මම දන්නවා මම වෙන්දට වැඩිය දන්න වෙන්දට වැඩිය දක්ෂ ගුරුවරු ගාවට යනවා. නමුත් මෙතෙන් ගියාට පස්සේ අයියෝ ඉතින් ඇත්තටම කරපුවාමත් නෙවෙයි. ඊට පස්සේ ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේත් මේ මේ ළඟ ඉඳන කමටහන් දීමක් බණ කියමුණක් කවදාවත් නැහැ. ඒ නිසන්වනේ මේ ඒ මං හිත 88 ආවේ. ඒ ලොකු සංසය අපවත් වෙනකන් ඉතින් මාසිකට දෙක සැරයක් ඔක්කොම එකතු වෙලා කිව්වොත් බොහෝම අමාරුවෙන් පැයක් විතර බණ කියනවා. ওই භාවනා ශාලාවේ මම භාවනා කරලා තියෙනවා මාස 6ක් විතර එකම කෙනෙක්වත් නැහැ භාවනා ශාලාවේ. මං විතරයි. ඉතින් මට ඒක කිසිම හානියක් නැහැ මම ගිහිල්ලා භාවනා කරනවා. ඉතින් එහෙම කර කර ඉන්නකොට ඔන්න මේ ලොකු සංචය අපවත් වුණා ඊට පස්සේ අර බුරුම හම්දුයිලා ගිහ ඔබ කැමතිද බුරුම යන්නේ කියලා මම කිව්වා ස්වාමීන් වහන්සේ මේ වස් පහක් වෙනකන් යන්නේ නැති කතාවක් අපි ළඟ තියෙන ඒ නිසා කමන්නේ. නෑ උඹට ඒ බයිලා වලින් ඕනේ. ඔබ යන්න කැමතිද? මම කිය යන්න නම් කෑදරයි. ආයේ කතා කරන්න දැන හැබැයි මේ ප්‍රශ්නේ විනය ප්‍රශ්න කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියලා අරිදම ස්වාමීන්ට කියලා අරිදම ස්වාමීන් මට ලියුමක් කරලා දෙනවා. ආයෙත් බය වෙන්න එපා. ගුරුම ස්වාමීන් වගේ බලගෙන යන්නයි කියලා. ඉතින් ගියාට පස්සේ දැන් පෙට්‍රල් වහන්න ඩීසල් දාන්න වෙන්නේ. බුරුමෙට යන්න වෙන්නේ. භාෂාව දන්නෙත් නෑ. මස් මාළු කණ්ඩත් වෙනවා. බුරුම ආනපාන වෙනකොට බිම්බි මැකිලිම කරන්න වෙනවා. ඉතින් එතන ගිහිල්ලා එන්න කචා. අවුරුදු මාස 18ක් sannivedane වෙන්නේ නැහැ. ඒ ශාන්ති මොනවද කියනවා මමත් මා තිඳගෙන ඉන්නවා සාකච්ඡා කරනවා ලියා ගන්නවා වෙන්නේ නැහැ. ඒ ශාන්ති කැත්ත උඩ තියාගත්ත මාළුවා වගේ තමයි මාව තියාගෙන හිටියේ. ඊට පස්සේ යනකොට කවදා හරි මම දැනගත්ත පස්සේ මේකත් හොඳ භාවනා ක්‍රමයක් කියලා ඔන්න sannivedane වෙන්න බෑ. නිසා ඒ ඒ කටයුතු ඔක්කොම මේ ඥානාරාම ස්වාමීන් සියල්ල මේ ආරක්ෂාවත් විශ්වාසයත් ඔක්කොම ලැබුණා. හැබැයි අපිට කැව්වේ හැන්දෙන් කැපුවේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ. කටුකුරුද්ද ස්වාමීන් වහන්සේ. ඥානරසගේ අධීක්ෂණය අර්ථ කරනවා. ලොකු ස්වාමීන් වහන්සේ අපි ඉතින් අර නිකන් මේ මොකද්ද කියන්නේ? වඳින්න පුදන්න තියෙන එකක් විදිහට තියාගෙන හිටියේ. එමුණත් ඒකේ ලොකු දහිතයක් ආරක්ෂාවක් ලැබුණා. ඒක නිසා මේ මට හුඟක්ම හේතුනේ මම යමක් හොයාන ගියේම නැහැ. මට කවදාකවත් මට මේ ධ්‍යානෙ ලබන්න ඕනේ මේ මාර්ගඵල ලබන්න ඕනේ කියන එක හැඟීමක්ම තිබුණේ නැහැ. මට ඕනේ මේ වෙන නාඩගම මොකද්ද? ඇති හැටිය දකින්න ඕනකම මිසක් මොනම දෙයක් අත් තිබුණේ නැහැ. ඇත්තට මේ යමෙකුට කාට හරි කියලා දීලා මේ ආනුභව්‍ය පිළිවෙල මෙහෙමයි අනම්මනම් කියන එක උගන්වීමේ ශක්තියක් ආවනම් ඒ අර බුරුමි ස්වාමීන් වහන්සේගේ හේතුවෙන් තමයි ඒ ශාංශය මේකේ කිව්ව කොමියුනිකේෂන් කියන එක මේක භයානක විෂයක්. ඔබ කතා කරන දේ දන්නවනම් කතා කරපන් නැත්නම් බෑ කියලා නිකන් හිටපන්. ඒ කතා කරන මනුස්සයත් එක්ක ඉතාමත්ම ගුරුවරයෙකුට වගේ සලකලා ඒ මනුස්සයත් ඒත්තු ගන්න එක එයාගේ යුතුයකමනේ උඹේ යුතුයකමක් කරගන්න. දන්න ටික හරියට පිරිසුදු කරලා කියපන් බැන්න නිකන් හිටපන් කියලා. ඉතින් ඒවම ඔක්කොම මේ අවස්ථානුකූල වෙනවා. ඉතින් ඒක නිසා මේ ගුරුවරයාද පොතද කියන එකේ නිසා මම ගොඩාක් කල් කී කිය හිටියා ගුරුවරේ කෝණ නැහැ කියලා. මොකද මම මුල් කාලේ කියව පොත් වලින් මට තෑහින මේ ওই විමුක්ති රසය පිළිබඳව තීරණ පටන් ගත්ත මේ පොතේ දෙවියන් ධර්ම සාකච්ඡාවේ තියෙනවා. හැබැයි ගුරුවරෙක් ඉන්නකොට වෙන්නේ අර ගයිඩ් කෙනෙක් ඉන්නා වගේ ලොකු ආරසාවක් හම්බ වෙන නිසා මෙවුවා සීමාකාරී සාධක කරගන්න එපා. පොත තියෙනවා පොතත් එක්ක යන ගුරුවරෙක් ඉන්නවා හොඳයි. ඒක තියෙනවා ඒක හොඳයි මේක තියෙනවා මේක හොඳයි කියලා තම්බි කිව්වා වගේ ඔරුව පෙරනොත් ඒ පැත්තේ යනවා නැත්නම් මේ පැත්තේ යනවා. ඉතින් ඕවා තමයි පටලවා ගන්නවා කියලා කියන්නේ කියලා මට කියයි. නිකන් දෙන හරකගේ අම් බලන්න යනවා. ඉසල මොකක් හරි දිනකක් ගන්නකෝ පස්සේ අපි බලමු මිරිස් ග්‍රේඩ් නම්බර් 1 එකද 2 එකද RSS 1ද 2ද කියලා තෝරදා. ඉස්සලා විමුක්තිය ගන්න අරින්ද මං කියන්නේ මේ මේ අර මේ මාතර කිව්වා වගේ නිකන් මල්ලෙන් ගහන කතාවක් නෙවෙයි. මේ තියෙනවා විමුක්තිය උඟාක් වර්ග තියෙනවා. නමුත් <coughs> මේ විමුක්තිය හඳුනාගත්තට පස්සේ <coughs> ඕකේ ඇත්තටම ඔය මොනම විදියකින්වත් පද වචන දෙකක් මිසක මොනම වෙනසක් නැහැ. සමත මාර්ගයෙන් ගියාට පස්සේ කියනවා චේතෝ විමුක්ති කියලා විපස්සනා මාර්ගයේ කියන්නේ සමත පූර්වංගම ගියාම චේතෝ විමුක්ති කියනවා විපස්සනා පූර්වංගම ගියාම පඤ්ඤා විමුක්ති කියනවා මේ ක්‍රම දෙකෙන් ගියාට සිරිපාදේ මස්කලී පාරෙන් ගියත් අර පාරෙන් ගියත් පද්මෙට ගියාම එකම තමයි ඉතින් ගියාට පස්සේ අහන ඕගොල්ලෝ ওই පාරෙන් ආවේ අපි ආවේ මස්කෙලිය හරහා අපි ආවේ මේ පැත්ත හරහා කියලා ඉතින් පටන් ගන්නකොට නම් දෙක දෙපැත්තට තමයි තියෙන්නේ උඩට ගියාම එකමයි. ඒ වගේ මූල ධර්මයේ ප්‍රශ්නේ වුණාට මේ සතිය මම මේ උත්සාහ කරේ සතිය ඉස්සර කරගෙන යන කෙනා ඔය කිසිම දෙයක් අහන්න එපා දැනගන්න එපයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. දැනගත්තේ නැහැ කියලා කිසිම බාධාවක් නැහැ. අපිට තියෙන්නේ ඉදිරිපත් වෙන එක ආනාපානං ඉදිරිපත් වෙන වේදනාවක් නම් සද්දයක් නම් ඒකේ ඇති හැටිය බලන එක තමයි සතිය කරලා දෙන්නේ සතිය ඒ විමුක්ති සාරයට අපි යොමු කරනවා ඒ නිසා මගේ දැනුම හැටියට කියන්න තියෙන්නේ සමත පූර්වාංගම චේතෝ විමුක්ති වශයෙන්ුත් විපස්සනා පූර්වාංගම යන එකන පඤ්ඤා විමුක්ති වශයෙන්ුත් මේ ක්‍රම දෙකකට විස්තර කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි හොඳට සිහිය පිහිටුවන් ඉන්නකොට මේ වගේ ස්වභාවයක් නිරීක්ෂණය වුණා. يعني ආස්වාසය අරගෙන තාසුළු විරාමයකින් පස්සේ තමයි ප්‍රාස්වාසය සිද්ධ වෙන්නේ. නමුත් ප්‍රාස්වාස කළාට පස්සේ අර ඊට වඩා විරාම දෙකක් වගේ කාලගුණයක්කින් පස්සේ තමයි ආස්වාසය සිද්ධ වෙන්නේ කියලා මට නිරීක්ෂණය වුණා. ඉතින් මේ නිරීක්ෂණය වීම ගැනත් එහෙම සතියේ ඒ විදිහට ඉන්නේ කොහොඳද ස්වාමීන් වහන්සේ? මේක මේ නිත්‍ය සංඥාට ගන්න එපා වෙනස් වෙන්න පුළුවන්. දැන් අපිට පේනවා ආස්වාසිත ප්‍රසවාසයනෝ තියෙන ગેප් එකට වැඩිය ප්‍රසවාසිත ආස්වාසිත තියෙන ગેප් එක ලොකුයි. ආස්වාසයේ ප්‍රස්වාසය මිස ආස්වාසයේ ප්‍රාස්වාසය නෙමෙයි. ප්‍රාස්වාසය කියන වචන වැරදි එක ප්‍රස්වාසය වෙන්නේ. ආස්වාසය කියන දීර්ඝ වුණාට ප්‍රස්වාසය කෙටි. නමුත් මේ දෙක අතර තියෙන හිස්තනේදී ಗುಣ වෙනස්කම් තියෙනවා මේ අනුව චරිතය කියන්න පුළුවන්. නම් කිසි කෙනෙක් ගාලා දානවා නම් ඒ කියන්නේ සෑහෙන ආවේග ජනක චරිතයක්. ඒ කියන්නේ ඉන්නේ තද ටෙන්ෂන් එක. එහෙම නැත්නම් සමහරු හයිය සුසුම් හෙලන වාතාවරණයක තියෙන අපිට පේන්නේ ආස්වාද ප්‍රසවාස දෙකේ ગેප් එකෙන් තමයි කියන්නේ ඒ නිසා යම් කිසි කෙනෙකුට හරියට ආස්වාද ප්‍රසවාස දෙක Tamange මේක දිහා හොඳට බලන්න හිටියොත් මූඩ් එක මොකද්ද කියලා කියන්නේ මූඩ් එකේ හැටියට මේක වෙනස් වෙනවා ඒක දවසේ පැය දෙකෙන් දෙකට දෙකෙන් දෙකට වෙනස් වෙනවා කියන්නේ මේ මේ සූර්යා චන්ද්‍රයා වෙනස් වෙන විදිහට වෙනස් වෙනවා ඒ නිසා අපි මේ එකක්වත් මේ ප්‍රස්තාරයක් මේකමයි විය යුත්තේ කියන්නේ නරකයි අපිට තේරෙනවා කවදාකවත් මේ එකම ආරයක් මේකේ නෑ. මේවයි ඍතු අණුව, කර්ම ශක්තිය අණුව, ආහාර අණුව වෙනස් වෙන සුළු ගතියක් තියෙනවා. ඉතින් ඒක දිහා බලන්න ඕනේ වෙන කෙනෙක් එකක් වගේ. හොඳයි. ඔය පටන් ගත්ත තැන හොඳයි. ඔතනින් පටන් අරන් දිගට බලන බලන යනකොට සෞඛ්‍ය සම්පන්න වෙන්න නම් කියනවා ආශ්වාසය ගන්න තප්පර හතරක් ගියා නම් තප්පර හතරක් හුස්ම ආශ්වාස කරලා ඉඳලා තප්පර හතරක් පිට කරලා ආයෙ තප්පර හතරක් ඉඳලා ප්‍රශ්වාසයට යන්න කියලා සම කරන්න කියනවා. මේ ටික මූල ධර්ම වශයෙන් ප්‍රාණයාම වල එහෙම කියනවා. නමුත් ඒක කෙරුවට පස්සේ කෙනෙකුට තේරෙනවා ස්වභාවයෙන් වටන හුස්ම දිහා බලන්න හිටියොත් කවමදාකවත් එහෙම සෞඛ්‍ය සම්පන්න හුස්මක් ගන්නෙම නෑ අපි. අපි ළඟ තියෙන කොර අංශභාග හුස්මක් තමයි. ඉතින් මේක අපි සාමාන්‍යයෙන් කියනවා අවුරුදු 100ක් ජීවත් වෙනවා කෝටි 13ක් විතර හුස්ම ගන්න වෙනවා කියලා. ඉතින් කෝටි 13ක් වැඩියට ගත්තොත් මැෂින් එක කොච්චරක් ඇලයින්මන්ට් අප්සෙට් ඇයිද කියලා හිතන්නේ. අපි අපි මේක දිහා බලන්නෙම නැහැනේ. අපිට මේ තමන්ගේ හුස්ම කොහොමද කියලා බලන්න වෙදෙක් නලාව තියලා බලනකොට ආ දොස්තරට ගානක් ගෙවලා අපි බලන්නේ ඒ තරම්ම අපි මේ අනුන්ගේ දේවල් බල බල ඉන්න එක නිසා බුදුජානනාංශ කියනවා උඹ උඹට ආදරේ නා. උඹට උඹේ උඹේ හිතසුව තලකනවා නම් කරුණා කරලා හුස්ම ටික දිහා බලපන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ කාල පරාසය දැනන ස්වභාවය අමතක වෙන්න අරින්න ඕනි ස්වාමීන් වහන්සේ. නෑ නෑ නෑ. ඒක පිළිබඳව දැන් එක එක කම්බිනේෂන් එකක් දැක්කා. තව මේ වගේ ගොඩක් තියෙන්න පුළුවන්. ඒ හැම එකක්ම ඇවිල්ලා ඒව අතර චින්තාමය ඥාන ගොඩ නැගෙන්න තොරතුරු රාශි එන්න ඕනේ අපිට. එකක්වත් මේ නিত্য සුඛ මගේ කියා ගන්න එකක් නෑ. මේවා වෙනස් වෙමින් යනවා. ඒ වෙනස් වෙමින් යන යනකොට තේරෙන පටන් ගන්නවා එකක්වත් පණිවිඩයක් නැතුව නෑ. මොකද්දෝ දෙනවා අපිට පණිවිඩයක්. මොකද්දෝ යා එනවා අපිට පණිවිඩයක් කියන්නේ අපි ළඟ හැබැයි පසුබිම් මේ ඩේටාබේස් එක නැති නිසා අපිට කියන්න බෑ මොකක්ද එන්නේ කියලා. කවදා හරි පණිවිඩය ඉගෙන ගත්තයි කියන්නේ. ඒ මේ පණිවිඩ මේ සේතම සමානයි. එක මිනිසෙක් ඉගෙන ගත්තොත් හරියට ඒ මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා ඕනම කෙනෙකුට ඒක විශ්ව සාධාරණයි. එනිසා අපිට සිද්ධ වෙනවා අපේ පරිේශනාකාරය පාවිච්චි කරලා මේ මනුස්ස මනස වැඩ කිරීම පිළිබඳව අපිට හම්බෙන දී ඇති සාධක ටිකේ උප්පරීම වැඩ ගන්න ඕනේ. අපි අභාග්‍යයට වෙලා තියෙන අපි බාහිරාවර්ති. අපි මේ පරිේශනාකාරය නෙවෙයි ඉන්නේ. අපි ගොඩක් වෙලාවට රූප දිගේ, ශබ්ද දිගේ නන්නත්තර වෙලා තියෙන. ඉතින් අපි ටික ටික ඕනේ ඒ අර නන්නත්තර වෙච්ච හිත ටික ටික ඕනේ Tamange gedita ගෙනල්ලා ස්පාසු වෙලා මේ පින් කරලා ලබාගත්ත මේ ක්ෂණ සම්පත්තිය මනුසාත්ම භාවයේ වටිනාදයක් කියලා තේරුම් කළා දෙන්නේ. ඒ කියන්නේ අපේ අගයන් ආඩම්බරවල රුචි අරුචිකම් වල සෑහෙන වෙනසක් වෙන්න වෙනවා. ඒ කාල පරාසය ඇතුළත. හොඳයි අපි වෙන නැගී යුතු ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් පුරුදු පරිදි පේන පේන කාටත් පින්පැවීමේ ඥාති ශීපත් කර ගැනීමෙන් සහ පාපකේ પરමාර්ථ ඍජු කර ගැනීමෙන් සහ ශීපත් කර ගැනීම සඳහා එක්තාවතා ආදී ගාථා සජ්ජහන කරලා අපේ දේශනා සතිವಾರයේ સમાප්තිය සටහන් කරනවා.